ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සීල වල තමා විසින්ම කර ගැනීම යෝගාවචරයට සුදුසුය. එබඳු දෙහිදී සාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොබිදෙනසේ එයදී යුතු බව කලින්ම හිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. එහින් අත්‍යවශ්‍යක කිසික් නැතහොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පින්නපාත ගමන් හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනිකෙකුට හිරියරවනසේ භාවනාවක් පවano කිරීම ඔබේ යුතුයකම නම් අනුන් මැද තමන්ගේ ගුණවත්කම් හපංකම් හුවා දැක්වීමක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිළිකර નિયમિત තැනක තැම්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතු ඉක්මන් වෙයි. හිතද තැන්පත් වෙයි. හිතට නාරමුන් නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන කිසිම පක්ලේශයක් පහළ වෙන විට යනුවනින් සලකා තමාගේ යෝගාවචර කම ඉස්මතු කොට සියයට නගා ඒ බඳු උවදුරු මැරලීමට සමතුක විය යුතුය. බහැර පිරිසිදුව නිතරක් ගනිමින් දස ධම්ම සුත ආකාංකේය සුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තු දවසට කී පිටක් සලකමින් ඇතුළත පිරිසුදුකමද දිනුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය සංඝයාගේ කුදු මහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම විනුත් 15ක් වන සාරවත් ධර්මානුශාසනයක් කිරීමට පුරුද්ද තබාගත යුතුය කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසුදුටත් කිරීමට හිතට ගත යුතුය ආගන්තුකව පැමිණෙන පැවිදි පින්නතුන්ට වද්දක්කීම පොගුණ තිනුට උපකාර වන්නාseම සංවාසා රහ නොවන්නා ගැටීම ගුණ පරිහානියට හේතුන වගද තදින් සිතර ගත යුතුය පිටත අත්‍යවශ්‍ය ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමයේ කතිකාවතේ සඳහන් ලිසින් කළ යුතුය පත්පිළිය සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන්නට යුගෙන එයදීම ඔබේ සීල පරිපූර්ණට උපකාර වන බව සලකා වත්ත සම්පන්නක වීමට උත්සාහ ගත යුතුය ප්‍රමාණ ඉක්ම කරන ලියුම් ගන්න දෙනවද යෝගාචර තත්ත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සෑහළු පැවැත්ම පැවිදි ජීවිතේ පවත්වා ගැනීම පහසුම ක්‍රමයේ හේයින් පොතපත පවා අධිකව කොට කසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම කතිකාවතට හා මෙම ස්ථානීය කතිකාවතට එකඟව වැඩගෙන යාම මෙහි වචන ඔබේ ආන්‍යන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් ඒ ඔබේ හිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය යෝගාවචර දිනචරියාවයි ඉදිරිපත් තුනේ අපි ධර්ම සාකච්ඡා පළවෙනි අංක වෙන යෝගාචර දිනචරියාවයි අපි බලාපොරොත්තු වෙමු උදාන පාළිය ගාතාවක් ධර්ම සාකච්ඡාට සම්බන්ධ කරලා සූත්‍රයේ තේන චපන මේගිය බික්කුණා ඉමේසු පංචසු ධම්මේසු පතිත්තාය චත්තාරෝ ධම්මා උත්තරින් භාවේ තබ්බා අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය ආනාපාන සති භාවේ තබ්බා විතක් උපච්ඡේදාය අනිච්ච සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ගාතාය අනිච්ච සංඥිනෝ මේගිය අනත්ත් සංඥා සංටාති අනත්ත සංඤී අස්මිමාන සමුග්ගාතං පාපුනාති දිත්තේව ධම්මේ නිබ්බානಂತಿ අපි කලින් සම්බන්ධ කරගත්ත මේ කියන්නේ මේ මහාන විසින් මේ දහම් පසේ පිළිටා මත්ෙහි සතර දහම් කෙනෙක් වැඩි උත්සාහ රාගය පහ කරනු පිණිස අසුභ භාවනාව වැඩි යුතු ව්‍යාපාදය පහය කරනු පිණිස මෛත්‍රිය වැඩි යුතු විතර්ක නසනු පිණිස ආනාපාන ස්මෘතිය වැඩි යුතු අස්මිමානයේ නසන පිණිස අනිත්‍ය අනිත්‍ය සංඥාව වැඩි යුතු මේ කියනි අනිත්‍ය සංඥාව ඇත්තහුට ආත්මත්ම සංඥාව දැඩිව පිහිටයි අනාත්ම සංඥාව අනිත්‍ය සංඥාව ඇත්තහුට අනාත්ම සංඥාව දැඩිව පිහිටයි අනාත්ම සංඥාව ඇත්තේ අස්මිමාන විනාශයට මේ අත්දැවීම අප්‍රත්‍ය පරිණිරවාණයට පැමිණේ අප්‍රත්‍ය අප්‍රත්‍ය පරිණිරවාණය අර්ගේ දෙන මොකද්ද වචනේ පාළියේ? අපචිත්ත. අනාගය. අස්මිමාන සමුග්ගාතම් පා දිත්තේව ධම්මේ නිබ්බාන. අර අප්‍රත්‍යිත කියන මොකද? අප්‍රත්‍ය දිත්තේව ධම්මේ මේ අප්‍රත්‍ය කියන්නේ ප්‍රත්‍ය රහිත. يعني කෙලෙස් රහිත කියන එක. ඒ කියන්නේ ආලම් අනාලම්බිතයි කියන එකයි. නමුත් ඒක පාළියේ නේ. දිත්තේව ධම්මේ. පාළියේ ඒක පරිවර්තන වෙලා නැහැ කියන්නේ. එහෙම තියෙනවා. ඉතින් මේ මේගිය සූත්‍රය ඇත්තටම දිග සූත්‍රයක්. අපි ගිය පාර කරගෙන ආවිල්ලා ඉතුරුලා තියෙන්නේ ඒකෙදී මේ මේගිය ස්වාමීන් වහන්සේ සර්වඥාන්සික උපස්ථායක වශයෙන් නේදලා සුන්දර තැනක භවනා කරන්න යන්න ඕනයි කියලා අතකඩ දාගෙන වගේ යනවා. කැමති වෙන්නේ නැහැ සර්වඥාන්සිකට. නමුත් ගියාට පස්සේ අර තිබුණු භවනාවක් නැතුව ගිහි සිවුරු අත්හරින තරමට තද බල කාම ආශාවක් එන්න පටන් ගන්නවා අතීත භව සම්බන්ධතාවයක් නිසා. ඉතින් ඊට පස්සේ අර විශිෂ්ට භාවනාවක් කරන්න ගිය කෙනා පෙරදිලා නැවත ਸਰවචනස ළඟට ඇවිල්ලා මතක් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මට පුදුමාකාර ඒ ස්ථාන ඉඳගත්තට පස්සේ කාමයේ <clears throat> අයින් පටන් ගත්තා කියලා ඊට පස්සේ ਸਰවචනාංශයේ මේ <clears throat> ඒ වගේ භාවනා ජීවිතයකදී පැවිදි ජීවිතයකදී අනුතර නොවීම පිණිස ධර්ම පහක් <clears throat> සීපත් කළා දෙනවා බලන්න මම හිතන්නේ කල්යාණ මිත්‍රතාවයේ වීරිය සීලය අල්පේච්ඡතාවයේ දේවිය ඥානය ඒ නේ ධර්ම පහ ඇසුරු කෙරුවේ නැත්නම් ඔය ලාමක දේවල් නිසා අරක හොඳයි මේක හොඳයි කියලා ගුරුවරු මාරු කරනවා කමටහ මාරු කරනවා ස්ථාන මාරු කරනවා ඒක ඉතින් සමාලාට හරියනවා හුඟක් වෙලාට වර්ධිනවා ඒ නිසා ඒ ධර්ම පහ මේ පළවෙනිම දේ එකෙන් බුදුහාමර පෙන්වන්නේ බුදු කෙනෙක් හම්බුනාට පස්සේ බුදුහා <coughs> බුදුරජාණන් වහන්සේ තියලා වෙන තැන් හොඳයි හොයයි හොඳයි කියලා හොයාගෙන යන තරමට කල්යාණ මිත්‍රත්වය හඳුනා නැත්නම් කල්යාණ මිත්‍ර හම්බෙච්චලා ආශ්‍රය කරන්නේ නැත්නම් ඉතින් මේ පයේ බුද්ධලට ඕන තරම් මේ වගේ මාර බලවේග කෙලස් බලවේග බලපාන්න පුළුවන්. ඒ වගේම Taman ළඟ තියෙනවා නම් ඇතිවීම නැතිවීම දෙක දන්නා ඥානේ මේ වගේ තැනක් දැකලා ඒකට ආසා වුණාට ඕක එපා වීමත් ඇති වෙනවා වගේම නැති වෙන දෙයක් කියලා. එහෙනම් ඉච්චරම අරහත කසා දාගෙන යන්නේ නැහැ. ඒ වගේම සීලයක් තියෙනවනම් අඩු ගානේ බුදුරජාණන්සේ කියනවා යන්න ඉස්සලා දෙන්න යන්න එපා මට උපස්ථානට කවුරුත් නැහැ ඉන්නේ කියලා. ඒ චේති කඩාගෙන යනවා. ඒ වගේම අල්පේච්ඡතාවය මේ ජීවිතේ නම් මේ ස්වාමීන් වහන්සේ අල්පේච්ඡතාවයට සම්බන්ධ එච්චර ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. නමුත් පෙර ආත්ම භාවල තියෙන්නේ නැති අල්පේච්ඡතාවය පිළිබඳ ප්‍රශ්නයක්. ඕ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අපි ටිකක් පළක්ුණා නම් සම්බන්ධ වෙන්න. ඔව්. ඔය ටික ඉරපායන්නේ බහුවෙලා වගේ නේ. දැන්වත් මම වැඩ කරන ආවේ මේ ඉංග්‍රීසි කරගෙන කම්පියුටර් කරගෙන පස්සෙ. අපිට අද Skype එකේ කනෙක් වෙන්න පුළුවන්ද? ඒ වුණාට චිත්‍රගේ නම වැටලා නැහැ නේ ග්‍රීන් ලයිට් එකට. නෑ මම මම මේ මම ඉංග්‍රීසියෙන් දාලා දෙන්න ගන්නම්. කමක් නැද්ද? මම මොන try කරන්නේ නැහැ. මෙහෙන් මම try එකක් දෙන්න අපි කොහොම හරි මේ මේ ගිය සූත්‍රේ ඉන්නේ ගිය පාරකේ අපි සාකච්ඡා ඉදිරිපත් කරගත්තා. ඒක නිසා මේ නැත්නම් එහෙම ඔයෙන් try එකක් දෙන්න Skype එකකටත් අපිට ඒක දෙකම try කරතයි. කෙසේ නමුත් අපි නෑ මේක නම් හොඳයි හැබැයි මේ කරදරයක් නෑ ඒක මොන් කරගෙන යන්න දෙනකොට පස්සේ සයිකල් ගන්න ඕන. ආ හොඳයි හොඳයි. එතකොට අපි ධර්ම සාකච්ඡාවට ගියොත් මේ මේ ගිය සූත්‍රයේදී සරුවචන් වහන්සේ මේ විශේෂයෙන්ම Tamand ලද අවස්ථාවක් භාවනා සම්බන්ධයෙන් දිවනට පොර කැපෙන ලද අවස්ථාවක් තියේදී ඒක අත කඩා දාගන්න නැති වෙන්න කරුණු පහක් තමයි ඔය ඉස්සලා සඳහන් කරේ. කල්යාණ මිත්‍රතාවයේ අල්පීච්ඡ කතාව, සීලය, වීරිය සහ ප්‍රඥාව කියලා. ඉතින් ඇත්තටම ඒකෙන් ගන්න තියෙන්නේ මොලයක් කියන එකක් තියෙනවා නම් මිනිස්සෙකුට ස්වార్థයක් කියන එකක් තේරෙනවා නම් අර්ථ සිද්ධියක් තේරෙනවා නම් අඩු ගන්න මේ හම්බු වෙච්ච එක මේ හොඳේ දෙයි කියලා තේරුම් ගන්නවා. ඒ තියෙද්දි ඒක දාලා වෙනදන් වලට යනවනම් යන්නේ ඒකට තමයි කාමය කියලා කියන්නේ. කාමයේම නෙවෙයි ඉතින් ද්වේෂය නිසා දාලා යනවා, මෝහය නිසා දාලා යනවා. ඒ නිසා හුඟක් වෙලාට ඒ ලාද අවස්ථාව ගිලිහි යෑම තමයි අපිට මේ ශාප දෙන්නේ. දිගටම අපි ළඟ තියෙන අරතිය කියන චෛතසිකේ නිසා අධි කුසලයේ තියෙද්දී සාමාන්‍ය කුසලයට ඇදලා යනවා. බුදුහාමුදුරුවෝ ඉඳද්දී ළඟ තියෙන අඹවණේ බොහොම සුන්දරයි කියලා මට භාවනා හරියයි කියලා යන්න හදනවා. ඒක ඒතෙන්දී බුදුරජාණන්සේ ඒක පෙන්වන්නේ ධර්ම ක්‍රමයට. පරමාර්ථ ක්‍රමයට කල්යාණ මිත්‍ර ලැබුණාට පස්සේ තාම අන්ධබන්දයි. තාම අන්ධබන්දයි මේ කල්යාණ මිත්‍යාදෝ නැද්දෝ. ඒ වගේම වීර්ය නැහැ. ප්‍රඥාව නැහැ. අල්පේච්ඡතාවේ නැහැ, සීලෙ නැහැ. ඉතින් යම් කිසි කෙනෙකුට සීලය, අල්පේච්ඡතාවය, ප්‍රඥාව, වීර්ය තියෙනවා නම් ඒක නා කල්යාණ මිත්‍යා දැකපු ගමන් නිකන් මේ කාන්දමට යකඩ යද්දා වගේ අදිනවා. නැත්තන් නැහැ. ඉතින් ඒක නැති වුණාට පස්සෙත් බුදුහාමුදුරුවෝගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් නැවත තමන් හොයනාට පස්සේ ටොකු අනින්න යන්නෙත් නැහැ. ආයෙත් යාට ධර්මයෙන් කියලා දෙනවා. අපේ කල්යාණ මිත්‍ර හම්බ වෙලා හම්බෙච්ච කල්යාණ මිත්‍ර අතහැරලා ගියා. ඕකන නිසා තමයි ඔබට ඕක උනේ කියලා කියනවා මිසක් පුද්ගලයාට පුද්ගල දෝෂයෙන් බණින්නේ නැහැ. මොකද මේ කෙලෙස්. වැඩ කරන්නේ දිගටම කෙලෙස්. ඉතින් මෙන්න මේ විදිහට යම් කෙනෙක්ගේ තමන්ට භවයේ කල්යාණ මිත්‍ර ලැබිච්ච වෙලාවේදී සාමාන්‍ය කල්පනා කරලා සීලෙක රකින්න පුළුවන් වෙලාවේ අල්පේච්ඡතාවයේ තියාන ප්‍රඥාව වීරිය තියෙනවා නම් ඒ කෙනාට ඉස්සරහට තමන්ගේ පෞරුෂත්ව ලක්ෂණ අනුව තියෙන කෙලස් සමාහට රාගේ වැඩිකම සමාහට ද්වේෂේ වැඩිකම නැත්නම් අස්මිමානේ වැඩිකම හිතට හිතවිලි එනවා වැඩි වට එක එක බෙහෙත් බුදුහමතු ඊට පස්සේ හතරක් කියනවා. යම් කිසි කෙනෙකුට අධික රාගයෙන් පෙළෙන ගති ආශාවල් බහුලකම තියෙනවා නම් එයාට සුභ භාවනාව කරන්නයි කියලා. ඒ වගේම යම් කෙනෙකුට ද්වේෂය තියෙනවා නම් හැම එකක් එකම ගැටෙනවා. ඍතු හොඳ නැහැ, පහසුකම් හොඳ නැහැ, කෑම හොඳ නැහැ, කල්යාණ මිත්‍රයෝ යාළුවෝ හොඳ නැහැ ඔක්කොම. එතකොට ඒ ද්වේෂය නම් මෛත්‍රී භාවනා කරන්න අස්මිමානී තියෙනවනම් ඒ කියන්නේ මම මම මුල් කරගත්ත තමන් කේන්ද්‍රී කරගත්ත මම ආයනේ කේන්ද්‍ර කරගත්ත එකක් ද්වේෂයෙන් එන්නේ ඊට පස්සේ ගැටුමක් එනවනම් මේ අශ්විමාන සමුග්ඝාතය මොකද්ද ඔය කියලා තියෙන්නේ? අනත් සංඥා මේක භාවනාවක් කියලා නෑ ඒකට. අනිත්‍ය සංඥාව ඇත්තට අනාත්ම සංඥාව දෙවිඩිය පිහිටයි. අනාත්ම ඊට ඉස්සල වාක්‍යය ඊට ඉස්සල වාක්‍යය. මේ කියන්නේ මේ මහණ විසින් මේ දහම් පසේ පිහිටා මත්තේ සතර දහම් කෙනෙක් වැඩි උත්සාහ රාගය පහ කරන නිසා අසුභ භාවනාව වැඩි යුතුයි. ව්‍යාපාදේ පහ කරන පිණිස මෛත්‍රිය වැඩි යුතු විතර්ක රසන පිණිස ආනාපාන ස්මෘතිය වැඩි යුතු අස්මිමානේ නසන පිණිස අනිත්‍ය සංඥාව වැඩි යුතු අනිත්‍ය සංඥාව අනිත්‍ය සංඥාව නිතර වඩනවා නම් මමෙක් ඉන්නවා තමයි ඔකත් මැරෙනවා ඒ නිසා ඔය ගහ දීපා වේලි බැඳගෙන වැට කඩළු බැඳගෙන ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන්න දෙයක් නැහැ කියලා අනිත්‍ය සංඥාවට යන්න බලන්න නැත්නම් හිතවිලි වැඩි කියන ප්‍රශ්නේ මේ භාවනා කරන්න ගියා හුඟව දෙනකොට තියෙන්නේ ඒක ඒකට උත්තරේ වශයෙන්ම දෙන්නේ ආනාපානයි නමුත් ප්‍රශ්නේ ඉන්නේ ආනාපානය කරන්න ගියාම හිතවිලි වැඩි වෙනවා කියලා ප්‍රශ්නක් තියෙනවා. ආනාපාන සති භාවනා කරනම හිතවිලි වැඩි. එතකොට මේ ඒ කියන්නේ මේ මේ කියන බුදුජානනාංශගේ ප්‍රකාශනය එච්චරම ක්‍රියාත්මක වෙලා නැති ගතියක් පේන්න තියෙන්නේ. ඒකට ප්‍රධානම හේතුව මම දකලා තියෙන්නේ මේ ආනාපාන සතිය ගැටවෙනකොට හිතිලි වැඩි වෙනවා කියලා කියන්නේ ආනාපානේ වඩන්ට ආනාපානේ Tamanට ප්‍රකට වෙන්න ඉස්සලා ආතාවට පැනින්න ආද. එහෙම කෙනාට හිතවිලි වැඩි. ස්වභාවයෙන් ආනාපානෙ එන්න දෙන කෙනාට කිසිම හිතවිලි වලින් බාධාවක් එන්නේ නැහැ. එයාට තේරුම් ගන්න පුළුවන් එන හිතවිලි හරහා ආනාපාන දිටාන් ඉස්සල්ලාම ඉඳගෙන ඉන්නකොටම මට මේ ඉන්නේ රාගෙද ද්වේෂෙද කියලා. එහෙම හිතවිලි බහුල කෙනා නම් ඒක පිළියම් කරලා ආනාපානට යන්න ඕනේ. ඊටත් වැඩිය පහසු ක්‍රමය තමයි ඉඳගෙන හොඳට සප පහසු ඉඳගෙන ආනාපානෙ එනකන් ඉන්න ඕනේ. කොච්චර මූලික උපදේශ පන්තියේ උපදේශ දුන්නත් හුඟ දෙනෙක් ඉඳගත්තු ගමන් පිඹින්න පටන් ගන්නවා ආනාපානෙ ගන්න. එහෙම නැත්නම් ආනාපානෙ නැහැ කියලා කනගාටු වෙන්න පටන් ගන්නවා. එතකොට හිතවිලි තමයි. ඒ නිසා ඒ ආනාපාන සති භාවනාව ඊ타ත්ම ඥානවන්තයින්ට පමණක් ගැලපෙන භාවනාවක් හැමෝටම කරන්න බෑ. ඉතින් ඒ නිසා ඒකට ප්‍රවිෂ්ඨයේම මංගලාවතරණයම හරියම ක්‍රමානුකූල වෙන්න ඕනේ. මොකද දෙනෙක් මේ ආනපනේ මමත් මෙහෙදිත් අපි හුඟක් කරලා උනන්දු කරනවා. ඒ නිසා ආනපනේ හරි ගියේ නෑ කියන එකම විතර්ක කරන්න ගන්නවා. ඒකට හේතුව මේ මේ මේ වැඩේට බහිණ හැටි දන්නේ. ආනපනේ එන හැටි මතු කරගන්න හැටි දන්නේ. ඉතින් ඒක නිසා මම දැකලා තියෙන අවුරුදු 15 20 භාවනා කරන કૃතිම કૃතිම හුස්ම ගනිමි. එහෙම නැත්නම් ආනපනේ නෑ කියලා පශ්චාත්තාප වෙමි. ඒක පිටිපස්ස යනවා. ඉතින් එව්වා එක වෙලාවට බලනකොට කර්ම දෝෂයි. අනික් වෙලාවට බලනකොට මේ හරියට අහගෙන නෙවෙයි වැඩිට බයි. බීත්තුන්ව බල්ලා නෙවෙයි වෙදකම් කරන්නේ ප්‍රතිවාප ගන්නෑ වෙලාවට බොන්නේ නෑ ඉතින් ඒකට ගුණ නෑ අන්න වගේ මේ ආනාපාන සතිය මේ පඤ්ඤාවත් අසයන් කියලා කතා කරලා තියෙනවා ප්‍රඥාව ඇත්තහුන්ට පමණයි ආනාපානේ වඩන්න පුළුවන් එහෙම නැත්නම් ඒකෙන්ම විතර්ක ඇති වෙන්න ඉඩ තියෙනවා ඉතින් මේ අද දවසේ අපි ධර්ම සාකච්ඡාට යොමු කරන්නේ ඒ ඒ රාග චරිතයත් අන්න ද්වේෂ චරිතයත් අන්න අස්මිමාන චරිතයත් අන්න විතක්ක චරිතයත් අන්න භාවනා ක්‍රම හතරක් දේශනා කරනවා. නමුත් Taman කුමන චරිතයක් ඇත්තෙද්ද කියලා අල්ලා ගන්නවා කියන එක ඒක ලේසි නෑ. ඒක Taman පිළිබඳව විවේචනාත්මකව Taman පිළිබඳව ගවේෂණාත්මකව බලන්න පුරුදු වෙන්න ඕනේ. උගදිනේ හිතනවා මේක ගුරුවරයා අපිට කරලා දෙයි. එහෙම නැත්නම් වෙනම චීන කන්නඩයක් ඇති ඒකට දාලා බලපුවාම චරිතය අහුවෙයි කියලා. නෑ Taman වාඩි වෙලා ඉනකොට Tamanට මතුවෙන හැඟුම් වලින්මයි හිතවිලි වලින්මයි Taman කවුද කියලා අල්ලන්නේ. ඒක හරියට අඳුනා ගන්න තරම් විවේකයක් නැත්තම් අඳුනන ගුරුවරයාට කියන්න තරම් sannivedane නැත්තම් ඉතින් එහෙමනම් අර පෙට්‍රල් වාහනයකට ඩීසල් දැම්මා වගේ නැත්තම් ඩීසල් වාහනයකට පෙට්‍රල් දැම්මා වගේ ඉතින් එන්ජින් එකේ ඉඳලම සුද්ධ කරගෙන යන්න වෙනවා. ඉතින් ඒක සමහරකොට ඒ ටිකවත් තේරෙන්නේ භාවනාවට බහලා අවුරුදු 10 15 ගියාට පස්සේ. හොඳට මේ උපකරණයක් කියවන්න ඉස්සලා උපකරණයේ අත්පොත කියවලා හොඳට විස්තර බලලා පස්සේ උපකරණේ වැඩ කරන්න පටන් ගත්තොත් වැඩගතයි. අපි කරන්නේ උපකරණේ ගත්තම ප්ලග් කරනවා. ප්ලග් කරලා ඒක තියාගෙන පොත කියවනකොට මේක පිච්චිලා. අද මේ උපකරණ තියෙනවා 80ක පොත කියවන්නේ නැතුව කවුරක්වත්. ඔක්කොම දන්නවා කියලා පටන් ගන්නවා. මම දැන් ඒකට හොඳම නිදර්ශනේ නිසන්වනේ හරියට උපකරණ හම්බ වෙනවා කාපේ කට්ටිය ගහපු ගමන් ප්ලග් කරනවා. ප්ලග් කරවම බලනකොට පාම් පුච්චනේ වලින් පාම් පුච්චනේ වනේ පිච්චෙන්නේ පුච්චන මැසිම පිච්චෙන්නේ. පාම් පෙති ගන්න වැඩිය මැෂින් පිච්චෙනවා. ඒකට හේතුව මේ ඒ ඒවට වෙලාවක් කලාවක් තියෙනවනේ. හැඩයක් තියෙනවනේ ආකාරයක් තියෙනවනේ අන්න ඒවා කියවන්නේ විවේක ගන්න. ඉතින් මේකෙත් භාවනාවෙම කෙරුවේ නැත්නම් ඒකට දඬුවම් කරනවා. ඒ දඬුවම තමයි මේ කෝච්චි පාරේ බස් එකක් යන්න හදනවා වගේ බස් පාරේ කෝච්චියක් යන්න හදනවා වගේ ගමනක් නැහැ. බස් පාර බස් එකේ ගියා නම් ගමනක් තියෙනවා. කෝච්චි පාර කෝච්චි ගියා නම් ගමනක් තියෙනවා. මේගොල්ලෝ පටලවනවා. ඉතින් මේ පටලවිල්ලට හේතුව sannivedane නෑ. Tamanට මේ භාවනා කරනකොට වෙන දේ ඒ වෙන හැටියෙන් දකින්න බෑ. දැකලා කියන්න දන්නේ ඕ කොච්චර මේ දක්ෂකම් දේවලත් කොච්චර මේ ශිල්පීය ඥාන දේවුණත් මේ Taman අත්දකින්න දේ කියා ගන්න තරම් අපි ඇඟත් එක්ක යාළු වෙලා නැහැ. අපි හිතාගෙන ඉන්න මොනවද හම්බුන්නේ නැහැ කියලා කියනවා. වෙච්ච දෙයට වෛර කරනවා. නමුත් වෙච්ච දේ වෙච්ච හැටියට කියන්නේ නැහැ. අනිත් එක ඒක තව කෙනෙකුට කියලා දෙනකොට මේ අනික් කෙනාට අනික් කෙනා බෞද්ධ නොවුනත් භවනා නොකරපු කෙනෙක් වුණත් තේරෙන විදිහට කියන්න දන්නේ නැති වෙච්චාම ඔය වගේ මේ භවනාවේදී බැසගැන්ම භවනාට ප්‍රවිෂ්ඨය අවතරණය හානි වෙනවා. ඉතින් ඒක ඇත්තටම කියනවා හරියට භවනාට බැසගත්ත නම් භවනා 150ක් ඉවරයි. ඔච්චර දීර්ඝ ගමනේ 150ක් ඉවරයි. හරියට Tamante ඒකට බැස ගන්න පුළුවන්. ඉතින් ඒක සංසාරෙට මේක සැරයයි වෙන්නේ. ඉතින් ඒකට අපි ඊටාම ඉවසිල්ලෙන් ඊටාම වටිනා විදිහට සලකලා කටයුතු කරන්න ඕනේ. ඉතින් මම මේ ටික කියවනේ නතර වෙනවා වෙන මේ සම්බන්ධව හෝ එහෙම නැත්නම් අදාළ වෙන කාරණා සහිතව ධර්ම සාකච්ඡාවට ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා ඉදිරිපත් කරන්නයි කියලා මම මෙහෙමුත් මෙල්බන් වලමුත් ඉල්ලා හිටිනවා. ඒ පැත්තේ තියනවාද මේ කියන්න කරන්න දේවල්? ආ ඉදිරිපත් කරන්න. අපරදායනන්ත අර දැන් ප්‍රතිපත්තාන සූත්‍රයේ දැන් වේදනා ප්‍රශ්නාවේ තියෙනවා මේ සාමිත වේදනා නිරාමිත වේදනා කියලා. දැන් අපි කල්පනා කරේ සාමිත වේදනා කියලා කියන්නේ දැන් පංචේන්ද්‍රයන්ට විචය වෙලා ඒ වගේ ඇතිවන මොකක් හරි වේදනාවක් කියන එක. දැන් නිරාමික වේදනාවක් කියලා කිව්වහම ඒකට අපි කල්පනා කරේ දැන් ධ්‍යාන සුඛය වගේ ඒ වගේ ඇතිවන වේදනාවක් ඒ වගේම මේ මේ මනෝ මනේන්ද්‍රිය හරහා ඒ කියන්නේ මනෝ විඥානය හරහා ඇතිවන ඒ වගේ වේදනාවලුත් ওই නිරාමික වේදනා කියන ඒවට ඇතුළත් වෙනවා කියන එක පොඩි අදහසක් උදහාත්කින් දැනගන්න කැමතියි. එතන අදහස් කරේ දැන් සමහර වෙලාවට පංචේන්ද්‍රයන්ගෙන් තොරව මනෝවිඤ්ඤාණය හරහාම ඇති වෙන සිතුවිලි වලින් තරහා ඇල්ම වගේ දේවල් වලින් වේදනා ඇති වෙනවා. අන්න ඒව වැටෙන්නේ නිරාමිත වේදනාවලටද නැත්නම් සාමිත වේදනාවලටද කියන එක තමයි දැනගන්න ඕන කරන්නේ. මම හිතන්නේ ඉදිරිපත් කරපු විස්තරය ගොඩක් දුරට හරි කියලා වටහාගෙන තියෙන විදිය ඇහත් රූපයත් කනත් සද්දයත් නාසයත් ගඳත් දිවත් රසත් කයත් පහසත් කියන මේ මේවායි විශේෂයෙන්ම රූප සද්ද ගන්ධ රස ස්පර්ශ වලට ආමිෂය කියලා කියනවා. ඇත්තටම නියමාර්ථයෙන් ආමිෂය කියලා කියන්නේ කැම බීම ටිකට. මේ ආමිෂය කියලා කියන්නේ කයට කයට වැටෙන ආහාර වලට ආමිෂ පූජාවල් කියලා කියනකොට දානේ ටික තමයි කියන්නේ. නමුත් රස දාන වස්තුනම වැටෙනවා. සද්ද පූජා, රස රූප පූජා, සද්ද පූජා, ගන්ධ පූජා, රස පූජා, <clears throat> පොට්ටබ්බ පූජා කියන ඒ ඔක්කොම ආමිෂ පූජා වලට වෙනවා. ඒවා ලැබෙන සැපට ආමිෂ සැප කියලා කියනවා. මේවා ඉන්ද්‍රිය බද්ධ සැප. එහෙම නැත්නම් කිරන්න බයින්න පුළුවන් රූපාත්මක ද්‍රව්‍යාත්මක සැප. ඒවට කියනවා ආමිෂ කියලා. ඒකට තමයි පොහසත්කම කියලා කියන්නේ. මේ පොහසත්කම සඳහා තමයි පින් වලින් අපිට පෙරපින් පටිසන්දුන්නා නැත්නම් උපදි සම්පatti කියලත් මේකට කියනවා භව සම්පatti කියලත් තියෙනවා. ඒවා ඔක්කොම මේ කෙනෙකුට කෙනෙක් දෙන්න පුළුවන්. ඒ වගේම මනින්ද කිරන්න පුළුවන්. නමුත් ඒ අපි උදාහරණයක් වශයෙන් කානිවල් එකට කෙනෙක් ගිහිල්ලා ලස්සන රූප ගොඩක් මැද හොඳ සද්ද ඇහෙනවා. හොඳ ඒ භෝජනශාලාවක් ළඟ තියෙන සුවඳ වදිනවා. තවත් මොනවාරි කකා ඉන්නවා. පහසත් අපි අම්කාරක හිතාගමු පහසත් විඳගෙන ඉන්නවා කියලා ඒකට කියනවා ආමිෂ සුඛය කියලා. නමුත් ඒ වෙනකොට සම්පූර්ණයෙන්ම රූප පේන්නේ නැති, ශබ්ද ඇහෙන්නේ නැති, ගඳ නැති, රස නැති ලාමක ආනාපාන වගේ ස්පර්ශයක හිත තැම්පත් වෙච්චාම එන සුඛයට කියනවා විවේක සුඛය, විස්රාමය, හුද්දකලා සුඛය කියලා. ඒකට කියනවා නිර්ආමිෂයි. ඒතර නිර්ආමිෂ සුඛය ගන්න ආමිෂ සුඛයක ගඳවත් තියෙන තැනක බෑ. ආමිෂ සුඛේ සම්පූර්ණ ප්‍රතික්ෂේප කරලා ප්‍රතික්ෂේප කරනනේ අතහැරලා ඒකල නිර්ආමිෂ සුඛේ දක්ෂ වෙච්ච කෙනාට හැම කෙනාටම හම්බ වෙන්නේ ආමිෂ සුඛේ අතාරපමණට නිර්ආමිෂ සුඛේ ලැබෙන්නේ දක්ෂ වෙච්ච කෙනාට තේරෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගෙන් විනිර්මුක්ත වෙච්ච ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් විනිර්මුක්ත වෙච්ච සුඛයක් අනේ ඒ සුඛේ කාටවත් දෙන්න බෑ ඒ සුඛේ කවුරුත් අපි දිනන්නේ කාගවත් යා කුදුරගෙනත් නෙමෙයි කාටවත් ඊර්ෂ්‍යා කරන්නත් බෑ ඒක මේ නොමිලේමයි ලැබෙන්නේ ඒ ලද්දාමු දහානි බුතින් බුඤ්ජමානා කියලා කියන්නේ නොමිලේ රත මේ සැපය මිනිස්සයාට විතරයි විඳින්න පුළුවන්නේ. නමුත් විඳින මිනිස්සයෝ ගන්න දශම 0.0.0 එකක්වත් නැහැ. මිනිස්සයෝ 99.99999ක්ම මේ ආමිෂ සුඛේර තමයි දඟලන්නේ. ඉතින් ඒක නිසා පුත්‍රජාන් වහන්සේ සඳහන් කරනවා මේ මනුස්සාත්ම භාවයේ ලැබෙනකොට ඒ මිනිස්සයෝ දැනගත්තත් නොදැනගත්තත් හම්බෙන අතිරේක ලාභයක් තමයි ඊරාමිෂ සුඛේට වාසනාව තියෙනවා. ඥාමිෂ සුඛයට පින තියෙනවා. නිකන් ලැබෙන එක ප්‍රතිපත්තියක් කරා එන්න ඕනේ. ඉතින් ඒකවත් දන්නේ නැතුව uppatti තාලේ කාමයට යට වෙලා තිරිසනුන් වගේ මැරලා එතකොට මේ ඒ සුඛයට අපි කියනවා ආමිෂ සුඛය කියලා. ඒකෙත් කෙලවරක් කරගන්න බැරි රණ්ඩු. කෙලවරක් කරගන්න බැරි ඊර්ෂ්‍යා ක්‍රෝධමාන ඉතින් නැවත නැවතත් ආමිෂේ වඩන පෙරේත ලෝකෙට රණ්ඩුව යනවා. නිර්ආමිෂ සුඛය සඳහා කිසිම තරඟයක් නැහැ. ඒක නිතරගය තියෙන්නේ. හැබැයි ඒකට ප්‍රතිපත්තිය යන්න ඕනේ. ප්‍රතිපත්තිය ගියාට පස්සේ පේනවා ඒ මේට ඉස්සල්ලා හින්දු ආගමේ බුද්ධ ආගමේ වගේ ඇත්තනම් බනෝට මුස්ලිම් ආගමෙත් තිබිලා තියෙනවා. කතෝලික ආගමෙත් තිබිලා තියෙනවා මේ නිදාමිස සුඛේ. ඉතින් ඒක ලැබිච්ච ගමන් මිනිස්සු ආධ්‍යාත්මික වෙනවා. ලැබෙනකොට මිනිස්සයා ආගමානුකූල වෙනවා. ඉතින් ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක මේ එදිනෙදා පෞල් කන ගෙදරතොර ඉන්න කෙනෙකුට ලබන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා මේ වගේ දෙයක් ජන විඥානයේ ජනමතයේ ජනප්‍රියතාවයට යන්නේ. නමුත් මේක බොරු කරන්න බෑ. කියා ඇත්තෝ එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉදී. එන්න මේ නිර්ාමිෂ සුඛය හරහමයි නිවනට යන්න තියෙන්නේ. නිර්ාමිෂ සුඛය කියන්නේ සම්දිස්ථාණ්ඩේ යන්නේ නැතුව, ඒ තානායමට යන්නේ නැතුව, ඒ ගේට්ටුව පන්නන්න නැතුව මේ අවේදිත සුඛය කියලා කියන්නේ නිවනට යආ ගන්න බෑ. ඒ නිසා ඒ නිර්ාමිෂ සුඛයට සමත සුඛය කියලා කියනවා. උපසම සුඛ සාන්ති සුඛ ආදි වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම මේ තමන්ගේ පරිබාහිර එකක් නෙවෙයි. මේ කාමයට උදේ ඉඳලා හැන්ද වෙනකන් පහඳින ගතිය නිසා නිර්ආමිෂ සුඛයට වෙලා නැහැ. ඒ නිසා අපි නිතරම රණ්ඩු කර කර දබර කර කර කාමයටම දඟලනවා. නිර්ආමිෂයට දැඟලිලක් ඇත්තේ නැහැ. අපේ අම්මලා තාත්තලා දන්නෙත් නැහැ ඒක. අපිට උගන්වපු ගුරුවරු දන්නෙත් නැහැ ඒගොල්ලොත් හරි කැමැති අපි කාමසුඛයේ ලොකු ලොකු දේවල් ලබාගෙන ඉන්නවා දකින්න. ඒ නිසා ඒගොල්ලන්ගේ ආශිර්වාද ලැබුණත් බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාද නොලැබෙන්න ඉඩ තියෙනවා. බුදුරජාණන් වහන්සේට ඒ නිසා අම්මා පතරින්ද සිද්ධ වුණා. ගුරුවරු අතාරින්න සිද්ධ වුණා. එදාම තේරුණා මේ කිං සච්ච ගවේෂි සත්‍ය නම් කිම මේ ලෝකයා මේ කොහෙද යන්නේ? මොකද්ද මේ සත්‍ය කියලා අල්ලාගෙන තියෙන්නේ කියලා ඒ නිසායි අතහැරීම සිද්ධ වෙන නිසා ආමිෂ සුඛ නිර්ආමිෂ සුඛ දෙක අතර මැද තියෙන කඩයිමට කියනවා අබිනිෂ්ක්‍මණය කියලා නික්මියම අතහැර දැමීම නිස්සරණය කියලා ඉතින් නිස්සරණයෙන් පස්සේ තමයි මේ නිර්ආමිෂ සුඛ ලැබෙන්නේ ඒ නිසා දාන කතාව කියනකොට කියනවා දාන කතාන් සීල කතා සග්ග කතා කාමණං ආදීනවං ඕකාර සංකලේසං නිස්සරණානිසංසං සාමුක්කාංශික දේශනා. නිස්සරණානිසංසේ විස්තර වුණාට පස්සේ තමයි නිර්ාමිෂ සුඛයට සුදුසුකම් ලබන්නේ. නිර්ාමිෂ සුඛයට අපේක්ෂකෙක් වෙන්නේ. අතහැරීමෙන් නැතුව කාම සුඛේ අතහරින්න නැතුව කිරි ගොම එක භාජනේ තියන්න බෑ. ගොම භාජනේ ගොම තියෙන්න ඕන කිරි භාජනේ කෙම තියෙන්න කිරි කොච්චර කලගානම් දෙව්වත් ඒක ගොම කඳුරක් වැටිච්ච ගමන් මුළු කිරි එකම කැටි ගහලා නාස්තිලා යනවා. ඒ වගේම ගෝමුත්‍ර ටිකක් කටනත් ඉවරයි. එකම දෙකම ඉන්නේ එකම වැසිකින් තමයි. ඉතින් මේ දෙක වෙන් කරගන්න බැරි නිසා ඒ කාම නිරාමිෂ සුඛය උගා දුර්ලභ වස්තුවක් වශයෙන් මිනිසයා හීනමාන මානසිකත්වයට සලකන නිසා එයා කොහොම හරි අම්ලතාතල කරපතාලෙට කාම සුඛේටම ආමිෂ සුඛේටම නටනවා. ඉතින් ආමිෂ සුඛයයි මේ තිරිසන් සුඛය අතර වෙනසක් නැහැ. ආමිෂ සුඛේ තිරිසනලත් ගන්න පුළුවන්. ඒක නිසා ඒක කියනවා ආහාර නිද්‍රා භය මේ තුනංච නරාණමේතං පශුර් සමාන ධර්මේන තේෂා මදිකෝ විශේෂ ධර්මේන හීන පශුර් සමාන කියලා. මේ ආහාර සෙවීම මෛතුන සේවනේ නිද්‍රාව සහ බය කියන හතර නරයටයි හරකටයි දෙන්නටම සමාන නැත්නම් සත්තුන්ටයි සමානයි. මනුස්සයාට විතරක් ධර්මයේ කියලා අධික විශේෂයක් තියෙනවා. ධර්මේන තේෂාම අධිකෝ විශේෂා. ඒ කියන්නේ නිර්ාමිෂ සුඛයේ මනුෂ්‍යයාගේ පරිණාමයේ මනුෂ්‍යයාගේ මානසිකත්වයට යන්න පුළුවන්. නමුත් ඒකට මනුෂ්‍යයා උත්සාහ කරන්නේ නැත්නම් ආයෙත් හරකෙත් තමයි කියලා තියෙනවා. නැවතත් ආයෙත් තිරසන් තමයි. ඒක මේ බුදු බුදුජානසේගේ පස්සේ පස්සේ පාලච්ච සලෝකකාරයෙක් කියලා තියෙන කතාවක්. නමුත් සරුවච්චන් ආශ්‍රය මෙච්චර මේ ලෝකේ පහළ වෙලා සර්වඥතා ඥානෙ පහළ කරේ නිර්ාමිෂ සුඛය අඳුල්ලා දෙන්න නෙවෙයි. ඒක පෙර ඉසින්නාන්සලා දැනගෙන හිටියා. ඒකෙන් තමයි පෙර ඉසින්නාන්සලා ආයුර්වේදයයි, නක්ෂත්‍රයයි, භූගෝල ශාස්ත්‍රයයි දැනගත්තේ තුන්කල් දක්නා ඥානෙ ගත්තේ ඒ නිර්ාමිෂ සුඛයෙන්. නමුත් ඒගොල්ලන්ට මේ අවේදේශ සුඛේ ගෝචර වුණේ නැහැ. මොකද බ්‍රහ්ම පදාර්ථය අදහපු නිසා ਸਰවඥාන්සේ බ්‍රහ්ම පදාර්ථය කියලා manussත්වයෙන් එපිට ගිය එකක් ගත්තේ නැහැ. මනුස්සයටම යහපැතට යන්න පුළුවන් කියලා නිර්මාණවාදයේ ප්‍රතික්ෂේප කරලා සත්‍ය ගවේෂණය කරපු නිසා ඉන් එහාට ගිය අවේදිත සුඛය කියලා එකක් අධිගම සුඛ එහෙම නැත්නම් සම්ති සුඛ කියලා අවේදිත සුඛයක් හඳුන්වලා දුන නිසා Hindu ආගම ওই ওই කියන සම්ප්‍රදාන කුල අර්ථකථනය හැටියට බලනකොට ඒකෙමුත් එහාට ගියා. ඒකෙදි ඊටාම වැදගත් සම්දිස්ථානයක් තමයි මිනිසයා මේ නිර්ආමිෂ සුඛය ගැන කතා කරන එක. ඉතින් නිර්ආමිෂ සුඛය කියන වචනේ බරපතල නම් කෙනෙකුට ගන්න පුළුවන් හුදෙකලාව කියන්නේ හුදෙකලා වීමට ඇති කැමැත්ත විවේකයේ සඳහා ඇති කැමැත්ත විශ්‍රාමයේ සඳහා ඇති කැමැත්ත මේකට කියනවා නිර්ආමිෂය කියලා. ඉතින් අපේ මිනිස්සු හරිය කැමැති සමාජශීලී වෙන්න. මිනිස්සු හරිය කැමැති මේ මේ විශ්‍රාම වෙන්න නෙවෙයි වැඩ පෙන්නන්න. අයියා වෙන්න. දක්ෂකම් පෙන්නන්න. ඉතින් උන්දලට කවදාකවත් ආමිෂ සුඛයක් ගැන අදහසකටවත් එන්න බෑ. මොකද මේක අතහැරපු දවසේ තමයි ඒ මේ නිර්ාමිෂ සුඛයට අපේක්ෂකත් වෙලා හැම අපේක්ෂකම දිනන්නේත් නැහැ. ඒක නිසා අපි මේ භාවනා වැඩ පිළිවෙලට ආවා. එහෙම නැත්නම් ඒ කටයුතු කරනවා කියන එකෙන් අදහස් කරන්නේ අපිට ඉතින් අපි රජපෞල ලැබෙදිච්ච නැති නිසා අපිට බඩ රස්සාවක් කරන්න වෙනවා. ඒ නිසා අපිට යම් කිසි ඔය කියන තරම් විශ්‍රාමයක් ලැබෙන්නේ නැහැ. ඔය කියන තරම් විවේකයක් හම්බෙන්නේත් නැහැ. ඔය කියන තරම් මේ හුදේකලාවක් ලැබෙන්නේත් නැහැ. ඒ නිසා අපිට ගියංගේ පැත්තෙන් බලනවා නිර්ආමිෂ සුඛේ හිගයි. නමුත් ජීවිතේ කවදාකවත් ඒක પરමාර්ථ කරන්නේ නැතුව මෝඩ සැලසුම් හදන්න එපා ආමිෂය සඳහා. ඒකයි තියෙන මෝඩකම මේ යැපෙන්න ඕන ටිකට නෙවෙයි මිනිස්යාද නටන්නේ පුරාජීරෝට. යැපෙන්න ඕන ටිකට යැපෙනවා නම් හොඳටම ওই ටික ඇති. අපේ අම්මලා තාත්තලාත් විඳපු නැති සැප ආදී විඳිනවා. නමුත් මේ අසීමිත ආශාවක් කෙලවරක් නැති ආශාවක් කාමයට තියෙන නිසා කවදාකවත් ඒක අතහරින්නේ නැහැ. අල්ලපු ගෙදෙට පෙන්නන්න හම්බ කරනවා. පාරිභෝගිකත්වයේ හරහා ද්‍රව්‍ය විනාශ කරනවා, පරිසර දූෂණය කරනවා, චිත්ත දූෂණය කරගන්නවා. ඉතින් ඒකල කියන විවේකේ නැහැ කියලා. ඒකල කියන විශ්‍රාමේ නැහැ කියලා. ඒකල කියන හුදේකලාව නැහැ කියලා. ඉන්නකම් කරන්නේ සද්ද කරන්නේ. පුළුවන් තරම් ලෝකේ ගෝසා කරනවා. බෙර ගන්නවා, දවුල් ගන්නවා, ස්පීකර් දා ගන්නවා. ඒකල කියන භාවනා කරන්න ගියාම සද්ද ඇහෙනවා. ඒකල කෙලින දාකල් පිසු කෙල්ල ඉඳගත්තන් පස්සේ හිත හිතවිලි එනවා අයියේ. දිගට යන වාහනයක එක සැරේ බ්‍රේක් කරන්න බෑනේ බ්‍රේක් කරපුවා ස්කිඩ් කරනවා. ඒ වගේ දිගට හිතවිලි යන ඒ නිසා කොච්චරක් යයිද කියලා හිතනද අදහස් සංකල්පනා ආමිෂ සුඛේ ඉඳලා නිර්ආමිෂ සුඛයයි අමාරු උනත් උත්තරම දේ කියලා තේරුම් ගන්න මානසික විප්ලවයට තමයි ඇත්ත වශයෙන්ම හැබෑ වෙනස හැබෑ පරිවර්තනය කියලා කියන්නේ. ඉතින් ඒක මේ අමාරුයි හතරමං හන්දියක පොදු ජනයට කියන්න අමාරුයි. රේඩියෝ එක කියන්න අමාරුයි. මොකද එතකොට මිනිස්සුන්ට ඕනේ මේ සංසාරේ හොඳට ටෙම්පරාදු කරලා කකයි. කිසිම කෙනෙකුට මේකෙන් අයින් වෙලා ලැබෙන නිර්ාමී සුඛයක් විශේෂෝචර වෙලා නැහැ. නමුත් ਸਰවචන්නාංශිකේ පණිවිඩය මකණ්ඩත් බෑ. ඔය මකණ්ඩ උත්සාහ කරන්නේ අබෞද්ධ නෙවෙයි බෞද්ධයෝ. මෙච්චර මේ ධර්මයක් තියේදී කාමයේ පිටිපස්සේ 99%ක් නටනවා. නටලා කියනවා අපිට මේක කරගන්න බැරි මේ මුස්ලිම් මිනිස්සු ඉඳලා. අපිට මේ කරගන්න බැරි කතෝලික මිනිස්සුන්ද කියලා අර සහක ඉන්න තම්බියෙක් අල්ලන්න බොරුවට නටනවා. තමන්ගේ ටික හරියට කරනවා නම් අඩු ගන්න මේ ඒ මිනිස්සුකදී හරියට කරනවා. අපේ මිනිස්සු ඒක කරන්නේත් නැතුව අර අනේ මේ අපේ මේ බුද්ධහම නැති කරන්නේ අසවලයි කියලා දඟලනවා. ඒ නිසා මේ ජීවිතේ ටික වේලාවක් හරි ටික කාලයක් හරි නිර්ාමජ සුඛේ සඳහා මහන්සි වුණා නම් ප්‍රතිඵල නොලැබුණත් සතුටු වෙන්න පුළුවන්. මොකද ආධ්‍යාත්මිකයි ආගමහන කුලයි සීලක පිටන්න ඕන නිර්ආමිෂ සුඛයට යන්න. ඒක ලොකු ජයග්‍රහණයක්. ඉතින් ඒක නිසා මේ මන්දන ප්‍රශ්නෙටම අදාළව උත්තරෙම ඇතින් කියුණාද කියලා අදාළ තොරතුරු ටිකක් තමයි මම මතක් කරේ. ඒකයි ස්වාමීන් වහන්සේ කියපු ටික තේරුණා. ඒකට තව පොඩ්ඩක් එකතු කරෝදී දැන් අපි සබ්දයක් අහලා අහන විලාවේ ඒකෙන් ආනන්ද සුඛයක් ලබනවා. ඊට පස්සේ විලාවක ඒ ශබ්දය මතක් වෙලා මනස හරහා ඒක නැගිටලා ආයවරක් අපිට ඒකෙන් සුඛයක් ලබන්න පුළුවන්ද? එහෙම ලැබුවොත් ඒ මනෝවිඤ්ඤාණය හරහා මනස හරහා ඒක මොන විදිහේ සුඛයක් හැටියටද වැටෙන්නේ? කියන්නේ ආනන්ද හරි නිරානන්ද හරි මොන විදිහකටද ඒක වැටෙන්නේ? ඒක නම් ආරම්භේ නම් ආමිෂේ තමයි මේ නම් නිරාමිෂ සුඛය කියලා කියන්නේ විවේකේ නම් විශ්‍රාමේ නම් උදේකලාව නම් මේ කියන්නේ පෙර ඇසූ හොඳ සද්දයක් නැවත අහලා හිතට ඇතිවෙච්ච ආසාවක්. එතෙන් පෙර ඇසූ නරක සද්දයක් අහලා හිතට ආපු තරහාවක්. ඉතින් ඒ දෙකම සුඛයකට වැටෙන්නේ ඒ දෙකම හිතේ වෙහෙස දෙකක් කියලා බුදුහාමුදුර දකින්නේ. uppajjati manabang uppajjati amanabang සීක පුද්ගලයා ඒක පිළිබඳව ලැජ්ජිත වෙන්න කියලා තියෙනවා. පිළිකුල් කරන්න කියලා තියෙනවා දුකක් වශයෙන් සලකන්න කියලා තියෙනවා. ඒ කියන්නේ අපේ හිත ලිඳක් කියලා අස්කෙරුවට ආයෙත් වතුරේ ඉන්න වගේ නැත්නම් අසුචි වලක් කොච්චර හේදුවත් ඒ තීන ගඳ එන්න වගේ මේ වෙලාවේ ඍජු කාම සම්බන්ධතා නැති වුණාට ඇහැට කනට සද්ද රස රූප නැති වුණාට අර තිබුණේ වගේ දෝංකාර එනවා එව්වත් ආමිෂයේම දෝංකාරයක් ඒක කවදා සුඛේ පිනිස පිහිටන්නේ ඒකට නිර්ආමිෂ සුඛ කියන වචනේ දාන්න බෑ එහෙනම් නිර්ආමිෂ දුක කියලා කිය කියනවා එහෙම වචනයක් හැබැයි මේකේ නැහැ. නිර්ආමෂව ලැබෙන දුකක් අපි ඒකට නම් හරීම දක්ෂයි. දැනට අපිට කරදර නැත්තම් වෙච්ච එකක් ගැන කල්පනා කරලා හරි නිකටල්ලේ තියෙන අනේ අනිච්චන් කිය කිය ඉන්න මනුස්සයා විතර ඔය කිසිම තිරසනෙකුට ඒක නැහැ. කිසිම තිරසනෙකුට ඒ කල්පනා කරලා දුක් විඳින එක නෑ. ඌට ඒ වෙලාවේ කන්න නැත්තම් එච්චරයි. පොඩ්ඩක් තරහ තියෙනවා ඒ මේ අලියටද කොහෙද ඌට කරදර කර්මාශය ගන්න ටිකක් තරහයි තියන්නේ. රිල වගේ තියෙනවා. ඈ ඔව් එච්චරයි. තිරිසනා මිනිසයා විතර විවේක වෙච්ච ගමන් පරණ වෙච්ච කුණු කන්දලයක් හරි ගෙනල්ලා අර දවල් කාපුද රැට වමාරලා කන්නේ හරකා. ඒ දෙල්ලම තමයි කරන්නේ. නිකට අල්ලේ තියෙන අනේ අපිට වෙච්ච දේ. ඇයි මොකද ප්‍රශ්නේ මේ ඊයේ මෙහෙම දෙයක් වුණා. හෙට මෙහෙම දෙයක් වෙයි කිය කියා ඒකට නිර්ාමිෂ සුඛය කියලා නම් කියන්න බෑ. ඕනනම් නිර්ාමිෂ දුක නැත්තම් නරා දුක කියලා කියයි. es nuestra ස්වභාවය ගැන යම් අදහස් තියෙනවා. වේදනා සංඥා සංකාර විඥාන තුන අනිත්‍යතාවය ප්‍රශ්නේ අහන විදියෙම මට හරස් ප්‍රශ්න අහන්න වෙනවා උට උත්තර දෙන්න දැනට තියෙන ටික කියන්න එතකොට මට ඊටු ටික බොහොම ලස්සනට කියලා දෙන්න පුළුවන් ඒක අන්න සාපේක්ෂව දැනට කියවනේ සාමාන්‍ය අනිත්‍යතාවය පිළිබඳ අදහසක් තියෙනවා කියලා ඒක තේරුම් ගන්න තියෙන විදිය මට හේතු ගන්නන්ට නිදර්ශන මාර්ගයෙන් හෝ එතකොට මට පුළුවන් අපේ හඳුරන්නේ ආගේ පංචස්කන්ධය ගත්තාම පඨවි අපෝ තේජෝ වායෝ කියන ධර්මතාවයන් තියෙන ඒක නිරන්තරයෙන්ම ඇති ඒ අදහස ඒක තමයි කියු ප්‍රකාශන වැඩි පංචස්කන්ධේ නෙවෙයි පටවියාපෝතේ තියෙන රූපස්කන්ධේ විතරයි. පංචස්කන්ධය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔය කියන එක වැටහීම ගොඩක් වෙලා තියෙන රූපස්කන්ධය තමයි. ඒක මම පිළිගන ගන්නවා. අන්න ඒක විස්තර කරලා දෙන්න මට කොයි ආකාරයට කොයි තරම් දුකට දැන් මේ ඉන්න පිරිසට වැඩිය මට තේරෙනවද? නැත්නම් සාමාන්‍ය රට්ටුන්ට වැඩිය මට තේරෙනවා කියන තේරෙන. මට නැත්නම් මට ඊයේ පෙරදට වැඩිය වැටහෙනවා කියන එකද කියන්නේ. ඒ අනිත්‍යත්වය රූප රූපකමක මම පිරිසුදු කරලා කියන්නම් මට හිතන විදිහට රූප ධර්ම පිළිබඳව මට ඇතිවෙ නැතිවෙ අනිත්‍යත්වය පේනවා. ඒකේ මට වැටීම තියෙනවා කියන ප්‍රකාශය කියන්නේ <clears throat> සාමාන්‍ය රටවැසියට වැඩිය මට තේරෙනවා කියන එක නැත්නම් ගිය අවුරුද්දට වැඩිය මට තේරෙනවා කියන එකද මොකක්ද අදහස? මට මේක වසරකට කලින් ගත්ත වසර එකමාරකට කලින් ගත්තොත් දැක්ක වැටහීමට වඩා වැටහීමක් දැන් තියෙනවා කියන එක තමයි අපි හඳුනගන්නේ. ඒක මට ඒක මට ඒත්වන්න ඕනේ. මොකද ඒ ඔය කියන ඉම්ප්‍රූව් දියුණුව අවුරුදු එකමාර ඇතුළත තියෙච්ච දියුණුව මොනවා එකක්ද මම විදිහට විදිහට ඇත්තටම හැම සාමාන්‍ය ජීවිතේ කරපු හැම කටයුත්තකදීම දැක්කේ රාගදේ සමෝහ සිතුවිලි එක්ක හැමනිතරම නමුත් දැන් දකින මොහොත ක්ෂණයකින්ම මට ආවෙ නැත යම්කිසි සුළු වෙලාවකින් හරි විනාඩි 10 10කින් 15කින් හරි මට ඒත්තු ගෙන්නෙනවා මේ මම දකින්නේ මේ මගේ පංචස්කන්ධය ගැන හිතලා අනිත්‍යතාවයක් ගැන හිතලා එහෙම දෙයක් නේද මේ සිතුවිලි වල තියෙන්නේ කියලා. ඒ නිදර්ශනයක් කිව්වොත් ඔය ඔය කියන මූල ධර්මයේ ගැළපෙන්න සත්‍ය වශයෙන්ම කිව්වොත් ලස්සන කාන්තාවකගේ රූපය. මම මම වෙනද දැක්කොත් ඒක පස්සේ යනවා. දුවනවා. සමහර විට මට පැය කාලකටවත් භාගයකටවත් අහුවෙන්නේ නැහැ. නමුත් දැන් මම මට සමහර වෙලාවට විනාඩි 5කින් හෝ ඊටත් කලින් විනාඩියකින් විතරක් මට දැනෙනවා. මගේ මේ මේ ගඳ ගහන කුණු වෙන පංචස්කන්ධය වගේ දෙයක් නේද කියලා. ඒකම නිදර්ශනයක් වශයෙන් සරුවචනන්සේ අරගන්නේ චක්කුණා රූපන් දිස්වා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං අපිට රූපයක් දකින්න පුරුෂයෙකුට ස්ත්‍රී රූපයක් ස්ත්‍රියකට පුරුෂ රූපය තමයි ඒක උකට ගන්න තියෙන හොඳම නිදර්ශනය අරගත්තට පස්සේ පළවෙනි සැරේ අපි ඒ රූපේ දකින්නකොට අපේ ඇහැ චක්කු විඥානේ ඒ රූප ධර්මයත් එක්ක ගැටිලා එතකොට ඒකේ උපතිනව රාගේ ඊට පස්සේ දෙවෙනි චිත්තක්ෂණේ ඉඳලම හිත දුවන්නේ රාගේ රාගේ මොසපත් වෙච්ච හිත. ඇත්තටම බුදුහාම කියන ඉතින් ඉඳලා දකින්නේ රූපේ නෙවෙයි ඒ තියෙන රූපේ නෙවෙයි Tamanට ඕනේ දේ. ඒ ඒ ඒ මිනිසයා ඕනේ ඊට පස්සේ එතන. ඊට පස්සේ හිත හදාගෙන බලනවා. අද්දක වහගත්තත් පේනවා ඒ මොකද ඒ තරම්ම හිත අරකේ ඇලි බැඳි ගන්නවා. ඊට පස්සේ රූපේ නෙවෙයි අපිට කරදර කරන්නේ හෝ සැප දෙන රූප සංඥාව. ඇතික වහගත්තත් නිදාගත්තත් ඊට පස්සේ ඒ රූප සංඥාව ඇති කරනවා. හැබැයි අර දැකපු රූපෙට වැඩිය සජීවී ඒක. අපි ඊට පස්සේ ඉස්ලාම් වතාවට චිත්ත වීදියේක පළවෙනි වතාවටම රූපයක් ඇවිල්ලා හැට වදිනවා. වදිනවත් එක්කම නුපුහුණු මනසට මේකේ මනාපේ හෝ අමනාපේ කියන දෙකේ මේක බොඳ කරගන්නවා. මනාපය අමනාප නැති චිත්‍ර රූප අපිට පේන්නෙත් නැහැ මතකට යන්නෙත් නැහැ. අපි බලන්නේ රූප මනාප රූප අමනාප රූප දෙක තමයි. නැත්තම් නිකන් ওই තියෙන මේ පිටිය දිහා බලන්න හිතෙන්නේ අපට. ඒකේ මනාපමන අපෙන්නේ අපි හොය හොයා එළබෙලවා බලන්නේ අධික රූපේ අධික මනාප අධික මනාප තියෙන දේවල්. නැත්නම් සාමාන්‍ය මනාපම. ඊට පස්සේ දෙවෙනි චිත්තක්ෂණයේදීම මනාපෙන් ආසාදිත වෙච්ච මනාපෙන් ඔද්දල් වෙච්ච හිතකින් තමයි රූපේ බලන්නේ. එතකොට ඒ රූපේ හිතෙන් ප්‍රක්ෂේපණය කරලා. දැන් නැත්නම් අර රූපේට ආලවට්ටමක්. ඒ රූපේ අඳලා හිතා ගන්නවා මේ ගෑණි දැකපේක හොඳයි. නැත්නම් මේ ගෑණි දැකපේක මේ නරකයි කියලා ඒ ආකල්පයත් එක්ක දුවන්නේ. එතනින් එහාට සංඥා මුල් කරගත්ත චිත්ත වීතියක් දුවන්නේ. රූපේ නෙවෙයි රූප සංඥා. එනිසා රූපංච රූප සංඥාච දෙකම අයින් කරන්න ඕනේ. ඉතින් සාමාන්‍ය සදාචාර ලෝකේ ගෑනු අයින් කරන්න හදන. බුදුහාම කියන ගෑනුනේ අයින් කරන්න ඕනේ ගෑණි ගැන ඇති වෙච්ච ආසාව රූප සංඥාවයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔබ බුද්ධිය ගත්තට පස්සේ ඒකයි උඹලකට එන්නේ. ලබන හත්පට යන්නේත් ඒකයි. ඒ නිසා ලෝකයේ මේ කාම වස්තුන් අයින් කරන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කාම වස්තු කෙරෙහි මනාපමනාප දෙක ප්‍රක්ෂේපණය කරනවානේ. ප්‍රක්ෂේපණය මෙතනින් වෙලා ප්‍රක්ෂේපණය වෙච්ච එක ඒ රූපේ දෝෂයක් නෙවෙයි. ඒ තමන් විසින් වගුරුවන කෙලේශයක්. ආසව ධර්මයක්. එතකොට රූප ධර්මයක් මතු කරගෙන නාම ධර්මයක් මතු වෙනවා. නාම ධර්මී අපිව මත් කරනවා. මත් කරගත්ත මනසකින් බලනකොට හිත ගිය දන ආදර රජමාලිගාව සෑදී. එකිනෙකට ප්‍රිය කෙනා ඔකනට ප්‍රිය නැහැ. Tamanට ප්‍රියක ප්‍රියමයි. ඒ මොකද සංසාරගත පුරුද්ද නිසා. ඒක නිසා එතනීම පෙන්නනවා ඔතන රූප ධර්මයෙන් පටන් අරගත්තට නාම ධර්ම වලින් තමයි වැඩේ කියලා වගේ. ඒ සංඥා වැඩ කරනවා. එතකොට මනාපමනාව කියන්නේ වේදනාස්කන්ධය. විඳීම. විඳීම නැත්තම් අපි බැඳෙන්නේ නැහැ. වේදන විඳීම තමයි කොක්ක නාස්තනුව වැටෙන හැටි. වේදනාව මනාපමනාප නැති දේවල් අපි ජීවිතේ හරලා දාන එක හරයක් නැති දේවල්. කිසි රසයක් නැහැ නේ වේදනාවක් නැත්තම්. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ටය බුද්ධිය ගත්ත වෙලාව ඉඳලා උදේ වෙනකන් හීන දකින්න. මතක තියෙන්නේ මනාපමනාප ටික විතරයි. අනිත් දකින්න හීන මතකෙ හිටින්නේ නැහැ මොකද ඒක වැඩක් නැහැ. මනාපමනාප දෙක මතකේ නොඋදේ පිහින විමසන මනුස්ස ළඟට ගිහිලා අනේ වැඩියෙන්ම මනාප ඇති වෙච්ච හිනේ. වැඩියෙන්ම අමනාප ඇති වෙච්ච හිතේ මොකද අනික හිනේ හිටින්නේ නැහැ. වගේ අපි දවසකට දකින්න රූප කෙලෙස් උපදවන්නේ මනාපමනාප දනවනේවා විතරයි. උදාසීනේව අපි දැක්කයි කියලා වෙනසක් ඇති වෙන්නේ නැහැ. සද්ද ඇහුනට වෙනසක් ඇති වෙන්නේ නැහැ. එතනයි නිවන තියෙන්නේ. මනාපනාප නැති තැනයි නිවන තියෙන්නේ. නමුත් අපි ඉඳුරන් ඒක මගහරවලමයි මේ සමීකරණේ වැඩ කරන්නේ. ඒක නිසා අපි මනාපේ පහළ වෙනකොට මනාපේ දකින්න ඕන. අමනාපේ පහළට අමනාපේ දකින්න වේදනා ස්කන්ධ වෙනවා. එතකොට මේ වේදනාවෙන් දැකලා අර විදිහේ රූප ස්ත්‍රී පිළිබඳ හෝ පුරුෂයන් පිළිබඳ රූප සංඥාවකින් වැඩ කරන කෙනා ඒ ස්ත්‍රියගේ රූපයක් ගන්න ෆොටෝ එකක් ගහලා පිටිය ගහ ගන්නවා. එහෙම නැත්නම් ළඟ තැනක ගේ පදිංචියට යනවා. ඒ ඔක්කොම සංස්කරණ. සකස් කිරීම වගේක් අපි කරනවා. අර අර මනාප දෙයට ඒක සමාහට වංචනිකව සිද්ධ වෙනවා. සමාහට කරනවා. එතකොට ඒක සංස්කාර ස්කන්ධ වෙනවා. එතකොට රූප වේදනා සංඥා වේදනා සංඥා සංස්කාර ওই චෛසික තුනට මුල් ජවයේ ලබා දෙන්නේ විඥානයේ විඥාන කියන්නේ ජල ජලයේ ඇති වෙන තරංග තුනක් තමයි වේදනාව කියන්නේ සංඥා කියන්නේ සංස්කාර කියලා කියන්නේ විඥානය කරන්නේ හැම වෙලාවෙම මම මේ මම පිරිමියෙක් ඒ ගෑණියෙක් කියලා දෙක දෙකට බෙදලා කාන්දන් දෙකක උතුරු දකුණු ද්‍රව දෙක කිට්ටු කරනවා වගේ දෙක අතර ආසාවක් ඇති කරනවා. ඒ කියන්නේ යකඩයක් කරගන්නකෝ යකඩේ කාන්දන් නැහැ. ඒ නිසා යකඩයකට යකඩයක් තිවට අල්ලන්නේ නැහැ. යකඩයක් කාන්දම් කරාට පස්සේ ඒකේ ද්‍රව ද්‍රව දෙකට යන ද්වේතාවයකට යන ගිය ගමන් යකඩෙත් අල්ලනවා කාන්දමත් අල්ලනවා. විඥානය කරන්නේ මේ ද්‍රව ද්‍රව දෙකක් හදලා දෙනවා. තිබුණ යකඩේ ද්‍රව දෙකක් හදලා දෙක අතර ගැටුමක් ඇති කරලා දෙක දෙපැත්තට තල්ලු කරලා උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය හොයාගෙන ඉන්නවා දක්ෂිණ ද්‍රවය උත්තර ද්‍රවයක් හොයාගෙන ඉන්නවා මේ ද්වේතාවය හැදුවට පස්සේ යකඩේ කාන්දමක් වෙනවා ඊට පස්සේ කාන්දමට හැරෙන්නේ උතුරටම තමයි. බුදුරජාණන් කියන්නේ ඔය යකඩ කාන්දම නැති කරලා දාපන්. යකඩයක් වුණාට පස්සේ ආයේ ආකර්ෂණය එන්නේ. ඒක නිසා ඒ කොයි සංසිද්ධියක් ගත්තත් ඔය දන්න ඒ අවුරුදු දෙකමාර ඇති වෙච්ච වෙනස විස්තර කිරීමේ ක්‍රමය විතරයි පොත්වල තියෙන්නේ. එකේ ක්‍රමවලට විස්තර කරන. දැන් මම කිරුවේ මට තේරෙන තාට ඔය වගේ තේරුම් ගන්න බැලුවොත් අපි ළඟ ඔය කොච්චර අපි පහත් කියලා හිතුවත් පුරුෂයෙක් ස්ත්‍රියවක් දැකලා ඇති වෙන ඒ හැඟීම් මුළු පද්ධතියම බුදුහාමුදුරුවෝ දැකලා තියෙනවා පොතේ ඉලිලා තියෙනවා අපි හිතනවා මට විතරක් වෙච්ච කෙලෙසයක් කියලා. ඒක බාර ගැනීමලා තමයි අපි තක తీරු කරන්නේ. ඕනම බල්ලෙක් ළඟට පූසෙක් මීයේ තිබොතු වල්ලන. ඒක බල්ලගේ දෝෂයක්වත් මීයාගේ දෝෂයක්වත් කෙලෙසයක්වත් නෙවෙයි. ඒ ස්වභාවය. අපි ඒකෙන් දුක් කරනවා. අපි ඒක හදන්න හදනවා. අපි ඒක බලලා මීව අල්ලන්න නැති වෙන්න හදන්න හදනවා. ඒක කවදාකවත් කරන්න බෑ. නමුත් මේ යන්ත්‍රේ වැඩ කරන හැටි මිනිස්සුෙකුට මනුස්සකම හම්බුනාට පස්සේ වටිනා මොලයක් හම්බුනාට පස්සේ අපි තිරිසන් කාලේ කරපු වැඩ, බහනා නොකරපු කාලේ කරපු වැඩ ඒවා අකුසල වෙන්නේ පශ්චාත්තාපුණොත් විතරයි. නැත්තම් චිත්ත නියමයක් වැඩ කරන්නේ. ධම්ම නියමයක් වැඩ කරන්නේ. බැලියක් මේ හීට් එකට ආවට පස්සේ බල්ල ගොඩාක් පිටිපස්සේ යනවා. පොලිසියෙන් අල්ලන්නේ නැහැ. කදාවත් දැකලා තියෙනවා පොලිසියෙන් ගිහිල්ලා බැල්ලිව හිරේ දානවා හරි බල්ලා හිරේ දාන. උන්ගේ හැටි. ඒක රිලෙවි එක ආවට ගාව හීට් එකට ආපු ගමන් ඉතින් අනිත් රිලව් දෙයියන පිටිපස්සේ යනවා. ඕකේ සදාචාරයක් තියෙනවා. අපිට නෑ අම්මෝ ඕන කවුරු හරි පාරේ මැදදී සිප වෙලඳ ගත්තා කියයි මොන හරි කාම මිත්‍යාචාරයක් කරුවොත් එහෙම සදාචාරවාදීන් කොඩි අරගෙන එන්නේ. ඉතින් මේක මේ මේක මේ තමන් විශ්ීම මේ මේ ස්වභාව සංසිද්ධියක් ප්‍රශ්නයක් ඇති කරගෙන මොන විකාරයක්ද මේ ලෝකේ තනිය ජීවත් වෙන මනසට මොකක්වත් නැහැ. කැලේක ඉන්න මනසට ඔය ඔය මොනම දෙයක්වත් නැහැ නිසා ඒක හොඳට තේරුම් ගන්නට හම්බෙච්ච අවස්ථාවක් තමයි මනුසාත්ම භාවය කියන්නේ. ඒක බුදුරජාණන්සේ ලස්සනට සම්පූර්ණ ප්‍රස්ථාරය ඇඳලා පෙන්නලා තියෙනවා. ඒකල කියනවා කාලකාරාම සූත්‍රයේ දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණය සහිත දේව ප්‍රජාව සහිත ලෝකේ දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං ජානාමි. මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණය සහිත රජුන් මිනිසයන් සහිත මේ ලෝකේ යමෙක් දැක්කානම් සුතං ඇහුවානම් මුතං නාසයෙන් දිවෙන් ශරීරයෙන් රස වින්දාන දිට්ඨං මුතං විඤ්ඤාතං හිතෙන් දැනගත්තා නම් පත්තං පත් වුණා නම් පරිේශිතම් පරිශන කරනවා නම් අනුවිචරිතම් මනස හිතෙන් හිතුවනම් ඒ ඔක්කොම මම දන්නවා කියන්නේ. සියල්ල දන්නවා. සර්වඥතා ඥානෙ ලැබලා තියෙන්නේ පින් කරලා විතරක් නෙවෙයි. පින් ගැන විතරක් දැනගෙන නෙවෙයි පව් ගැනත් හොඳට දැනගෙන තමයි අපි අපේ පව් ටිකට දුක් විඳිනවා. මේ මම කරපු අකුසල කර්මය මොන අකුසල කර්මයක්ද අපි පාට යන්න ඉතලා අපි ගෑණියක් බලන්න නෙවෙයි යන්නේ. ඒක වෙන්නේ අහම්බේ. අහම්බෙන් උනාට පස්සේ මනාපේ පහළ වෙන එක අපේ තියෙන හිතේ නැහැදිච්ච ගතිය. ඉතින් ඒක ඇත්තට බලලට මීයා දකපුවාම අදිනවගේ මොන කරන්නේ ඉතින් ඒක තටමපයි කියලා නැත කරොත හැක ඕකේ වෙලාවේ දකින්න පුළුවන් නම් මේ රූපෙනුයි මේ චිත්‍රය ආවේ ඇහෙන් ආවේ මේකට ස්ත්‍රියාවක් කියලා කිව්වට මතු උනේ මනාපේ මේ මනාපේ නිසා මම රාග රත්ත වුණා ගිය ගමන මතක නැති වුණා දැන් මේ වාරේ ට්‍රක් එක මාරු කළා දැන් යනවා කියලා දැනගන්න පුළුවන් නම් ඉතින් ඒක ලොකු විශේෂඥ දැනුමක්. අර කියන්නේ එකයි ඉස්සලා විනාඩි 20ක් 30ක් යන්නේ ඒක දැන් විනාඩි 5න් 10න් තේරෙනවනේ. දැන් ගුණා කාණු වේදට්ලයි කියලා. ගුණා යන්නේ රෝන් ට්‍රක් කියලා. ඕක තමයි නිවන කියන්නේ. ඕකම දිනු කරලා දිනු කරලා යනකොටම දැනගත්තාම තේරෙයි මේක කාගවත් දෝෂයක් නෙවෙයි මේ මායාවේ මේ යන්ත්‍රය හදලා තියෙන්නේ ඕම. හැබැයි යන්ත්‍රයේ මෙන්න ක්ලච් එක මෙන්න බ්‍රේක් එක මෙන්න ගියර් එක කියලා දන්නවනම් යන්ත්‍රේ පාරෙන් පිට ගියාට දාගත්ත හැකියි. දැන් වෙලා තියෙන පිට ගියාම උඩු ඇසත් බෙද කරනවා බුදු අම්මෝ රාගිමතුනෝ කියලා කෑ ගන්න. ඉතින් මොනෝ කරන්නේ? කවුරුවක්වත් නෑ ඔක නතර කරන්න ඉන්නවනම් පුළුවන් නේ ඔකට කෞසල දෙන එක විතරයි. ඒ නිසා මතක තියාගන්න අපි හදාගෙන තිබුණ නැත්තම් මනස ලෑස්තිලා ගියේ නැත්තම් ලෝකෙට අසරණයි අනාතයි ගන්න දෙයක් නෑ. අපි මොන වෙඩිනවා දින බුලට් එකක් මෙවුවක්ක් ඇතුලේ හිටියත් ජැකට් එකක් දාගෙන හිටියත් මොන රස්සාව තිබ්බත් දකින්නකොට රාගය තියෙනවා කියන එකෙන් අරසාවක් අපිට නැහැ. ප්‍රියමනාප දෙයක් දකින්නකොට රාගය තියෙනවා කියන එකෙන් අරසාවක් අපිට නැහැ. ඉතින් ඒ තාක්කල් මොනවද මේ ඉතුරු අරසාවල් ගැන කතා කරන්නේ. කොසල් රජුරන්ටත් කියන්නේ ඉතරයි බුදුහාමුදුරුවෝ අජාසත් රජුරන් කියන එකයි. ඒගොල්ල කියනවා සෝමතු මේ රාජමාලිගාවේ දියවගල් මැද පුද්ගලික හමුදා මැද හිටියත් නිින්ද යන්නේ නැලු. බුදුහාමුදුරුවෝ කියනවා මේ ඇටීරියා ගහේ කොළ මැද ඇටීරියා කොළ වල දෙවුරට සිවුර දාන මම ජොලිය පුදිනවා කියලා. ඒ සක්විති රජ වෙන්න හිටපු කෙනෙක්. මට එම් බය වෙන්න දෙයක් නැහැ. ඒ මොකද හිත හදාගත්ත හින්දා. අපි කරන්න හදන්නේ එම නෙවෙයි. මේ රාග රක්ත රූප නැති කරන්න හදන ලෝකේ. ඒ මේක සදාචාරවාදී කරන්න හදන්නේ ඒකයි. ඒකත් කරන්න ඕනේ. මේක පටන් ගන්නකොට ඒක අවශ්‍යයි. හැබැයි විශේෂම තියෙන්නේ යමක් දකිනකොට දකින්න දේ නිසා පහළ වෙන මනාපමනාප දෙක වේදනාව මත සම්පූර්ණ අපි අක්කු අපි සම්පූර්ණ වෙස්මාරු වෙන එක ඕන වෙලාවක වෙන්න පුළුවන්. ඉතින් කොහෙද අපිට එතකොට සදාචාරාත්මක පිටකොන්දක්? කෝ අපේ සදාචාරාත්මක වගවීම? කෝ අපිට න්‍යාය පත්‍රයක්? කාගේ න්‍යාය පත්‍රයටද වැඩ කරන්නේ? තනි කර කෙලස් න්‍යාය පත්‍රයක් තනි කර මාර බලවේගයක් දිගේ යනවා. ඒක දැනගත්තයි කියලා කියන්නේ නෝන්ජල්කමක්වත් නිහිනකමක්වත් නෙවෙයි. අති ශ්‍රේෂ්ඨ ශක්තියක් බුදුහාමුදුර කිව්වේ අස්මනා පිට ලේ පිට අල්ලපන්. දැනීමට ලැබෙන කාලපරාසය කියන අකුසල කර්ම අකුසලයක් සිද්ධ වෙනකන් අපි නම් ඒ අඩු වෙනවනම් අකුසලයක් නෑ වැඩි වෙනවනම් අකුසල. ඒ ඉස්සර විනාඩි 15ක් ගියක දැන් විනාඩි 10න් අල්ලන්න පුළුවන් නම් එයා යෝනිසමනසිකාරය පැත්තට වැටෙන්නේ. ඉස්සර විනාඩි 15ක් ගියක දැන් විනාඩි 20ක් යනකම් අභිරමණය කරනවා නම් ආයෝනිසමනසිකාරයට වැටෙන්නේ. ඒසා කාලපරාසය අඩු වෙනවනම් ඒ පරිශ්‍රණය සඳහා යමුද්‍රව්‍ය අවශ්‍යයි. ඒ ආර්ය පරිශ්‍රණය සඳහා ඒ කෙලෙසේ අවශ්‍යයි. ඒ කෙලෙසේ අස්පනා අපිට තියාගෙන තමයි දැන් අපි රෝගයක් අල්ලන්න හදනවා. ඒ විස බීජනේ අරගෙන ඉවරලා පරීක්ෂා කරලා බලන්න. විස බීජ අම්ල මාධ්‍යයේද, බස්ම මාධ්‍යයේද කියලා විස බීජ අඳුනා ගන්න විස බීජ අම්මෝ අපිට බෑ විස බීජ කියලා පරිශනාකාරින්න කට්ටියට බය වෙලා බෑ. ඒගොල්ලෝ විස බීජ හසුරුවලා ආරක්ෂක තත්ත්වයට දෙදී විෂ බීජ හසුරුවම තමයි විෂ බීජ මුල අල්ලන්නේ. ඒ නිසා රාගයේ සහිත හිතෙන්මයි රාගේ ඊයාපු රාගේ අල්ලන්න බෑ. හිතේන තියෙන රාගේ අල්ලන්නත් බෑ. අල්ලපු ගෙදර එක්කන රාගේ අල්ලන්නත් බෑ. මේක රාගේ එනකොටම වඩන්ලද සති සමාධිය ඇතුළේ ඉඳලා ඇල්ලුවොත් ඒක ඉතින් ආයේ පුදුමාකාර වෙනසක් ඇති කරනවා. ඒක මේ බුදුජානනාථ කියනවා මට උඹලට කරලා දෙන්න පුළුවන් නම් කරනවා මට කරන්න බෑ. මට උඹලට ක්‍රමේ කියන්න පුළුවන්. පාර කියන්න පුළුවන්. ඒකට එළඹ හිටපන්. ලෑස්තිලා හිටපන් සූදානම් ශරීරයෙන් හිටපන් රාගේ මතුවෙන දවසට එකක් දෙකක්වත් ද්වේෂය මතුවෙනකොටම අඳුනා ගන්න. නිදිමතක් ඇති වෙනකොටම අඳුනා ගන්න. අන්න අන්න ඒක අල්ල ගන්න පුළුවන් නම් ඒ කෙලේශයක් කියලා තමයි ලෝකයා අපිට නිඳ කරන්නේ. නමුත් මේ මිනිස්සයාට සංසාරෙට එක සැරයි වෙන්න ඕනේ. වෙච්ච ගමන් එච්චර කල්යන්න ඉස්සලා දෙවන දාසේ අහුවෙනවා. එහෙම ටික ටික ටික අහුවෙනකොට සාමාන්‍ය බෞද්ධයා මේ කෙලස් කිව්වට මේ මිනිස්සයා කෙලස්ම චක්‍රීකරණය කරලා ඒකම නැවත යොදවලා මනස වැඩ කරන හැටි කෙලෙසක් ආවම මනස වැඩ කරන හැටි දකින්න තරම් විරෝධාරකමක් ඇති කරගන්න. يعني යුද බිමේ පස්සට යන්නේ ලේ දැක දැක යනවා ඉස්සරහට. රාගය තමයි තියෙන්නේ මම මේකත් එක්ක වැඩ කරනවා. ද්වේෂය තමයි තියෙන්නේ මම ද්වේෂයට නතු වෙන්නේ නැහැ මම ද්වේෂය වැඩ කරන යකා වෙන හැටි බලනවා. ද්වේෂය ඇති වෙන්න හේතු වෙච්ච අරමුණ දිහා බලනවා. ද්වේෂය බලන්නේ පරිේශන තෘෂ්ණාවයි. රාගය දිහා බලන්නේ පරිේශන තෘෂ්ණාවෙන් නැතුව රාගෙන් ආදරේ නෙවෙයි රාගය දිහා බලන්නේ. ද්වේෂයෙන් නෙවෙයි ද්වේෂයෙන් බලන්නේ. ඒක දිහා බලන්න පුළුවන් නම් බුදුරජාණන්සේ කියනවා ඒක කවමදාකවත් එක්කෙනෙක්ගේ දැනුම තව කෙනෙකුට දෙන්න බෑ. ඒක කෙරෙන තාක්කල් මනුස්සකමකුත් නැහැ. මනුස්සකම වග කියන්න බෑ. කොච්චර සදාචාර සාර්ථක වුණත් කලාන වැටෙන්න ඉඩ තියෙනවා. මොකද අභාවිත මනස නිසා. අභාවිත මනස වෛරක්කාරයෙක් විසින් වෛරක්කාරයෙකුට කරන හානිය කොයි වෙලාවෙ කරයිද දන්නේ නැහැ. ඒ නිසා අපි පුළුවන් තරම් ඒ ඒ අවදිමත් භාවය එහෙම නැත්නම් සූදානම් ශරීරේ එළඹ සිටීම ওই වචන තමයි අපි සාමාන්‍ය පාවිච්චි කරන ඕකට තමයි සතිය කියන්නේ. චිත්තානුපස්සනාවේදී ඒකම නෙවෙයි. කියන්නේ ඇතුළේ චිත්තසයිත් කියේ හරියට අපිට හඳුනා ගන්න පුළුවන් නම් අපිට මේ අවස්ථාවේ ඇතුළේ මේ ද්වේෂය නැත්නම් රාගය කියන මට්ටමේ අපි ඒකට ඒක දිගේ අර එළවගෙන යන්නේ වේගය මැඩගන්නට තමන්ට වෙනම ජාතිශයක් වගේ නිකන් තමන් තුර අදිෂ්ඨාන ශක්තියක් වගේ ඇති වෙනවා. මුලදී නම් සැක හිතෙනවා මේ මහත්ය කියන එක සැක හිතෙනවා පස්සේ බුදුරජාණන් කියනවා දස්සනා පහතබ්බ කියලා දැකීමෙම නැති වෙනවා කියලා. දැකීමෙම නැති වෙනවා. අපි ඉස්සල්ලාම් බලන්න සර්පෙක් දැක්ක වෙලාවක තමන් දිහා පැනගෙන බල්ලෙක් දකින්නකොට අපිට හිතුණා ඒක මොකක් හරි බල්ලන්ට මන්ත්‍රයක් තියෙන්න ඕනේ මොකක් හරි තියෙන්න ඕනේ කියලා. නතර වෙච්ච ගමන් බල්ලයි බේම නතර වෙනවා. සර්පෙක් ගියා මේ හොඳටම ගහන්න එන සර්පෙක් වුණත් දිව්වොත් දකලුවොත් තමයි ඌට අර මේ මේ හෝමෝන් වලින් වැඩ කරන්න පටන් අරගන්නේ. ඒකකොට තමයි ඌ අර ඇඩ්‍රිනලින් ඉන්ජෙක්ෂන් එක ඌට යනවා. ඌ ඊට පස්සේ ගහනවා අපිට. අපි කාම් ඩවුන් වෙච්ච ගමන් ඒහා සමාන වේගෙන් සත්පය කාම් ඩවුන් වෙනවා. ඌ පොඩ්ඩක් බලලා යනවා. ඌ කිනේ අපි දඟලුවොත් තමයි දඟලන්නේ. ඉතින් ඒක චිත්ත නියම ධර්මයක්. තමන්ගේ රාගය ඇවිස්සුනොත් ළඟ ඉන්න කෙනාට ඒ රාගය ඉන්ඩක්ෂන් එක ආරෝපණය වෙනවා. ඒ තමන් රාගය ඇති වුණා රාගය ඇති වෙච්ච ගමන් තමයි මෙතන දැනත් ඔන්න මම උඹ ඉවරයි උඹේ සදාචාරය ඉවරයි කියලා එයාගේ රාගේ නතර වෙනකොටම අර කෙනාගේ රාගේ තමයි මේ පැත්තට එන්නේ ඉඳ තියෙනවා. නමුත් ඇවිල්ලා හුක් වෙන්න තරක් නැහැ. ඒ ඒකේ තියෙන ඒ කියන්නේ ඒ නැති වෙන ගතිය ඉලෙක්ට්‍රික්. ඒක අවුරුදු 2600ක් ගියයි කියලා අඩු වෙලා නැහැ. අත්දකින්න පටන් ගත්තාට පස්සේ පුදුම හිතෙනවා මේ තරම් දැන් තමන්ම මේ මනසත් එක්ක ගහගන්න යනවා. නැත්තම් රාගෙන් යනවා. කියලා මගට යනකොට මට වැටහෙනවා යකෝ දැන් උඹනේ උඹ දැන්නවත් ගහගන්න ඉස්සලා පරාදයිනේ දැන් රාගිනේ. නැත්තම් ද්වේෂයෙන් කියලා වැටහෙන කමං ඒ මනුස්සයා ඉන්නේ එළඹිලා. රාගයෙන් හෝ ද්වේෂයෙන්. නමුත් Tamange අවබෝධය ඇවිල්ලා කටයුතු කරනවත් එක්කම ඒකට අරක වෙනස් වෙන හැටි හිතා ගන්න බැරි වෙනසක් තියෙනවා. හිතා ගන්න බෑ. කවදාකවත් හිතන්නේ ධර්ම මේ තරම් සජීවී කියලා. නමුත් ඒක පළවෙනි මුල් මුල් සැරවල අපි අර කෝලගත නිසා කෝඩු ගත නිසා අපි අඳුනා ගන්න ඇච්චර වෙනසක්. ඔන් ටිකක් කල් ගියාට පස්සේ වශී කරලා කරතයි. වශී කරලා කරතයි වූ අවසල. එවන්සාර බැනලා හරි ගහලා හරි අවසල. ඒකල අපේ කඩුවල් බ්‍රේක් දාලා නතර කරනවා. නතර කරම අර මනසට වෙන දේවල් වහම ඉතල වඳින්නද දන්නෙත් නෑ, බනින්නද දන්නෙත් ඒ මනස කරකවල ඇතරි වගේ හිටනවා. ඊටසේ කියන්නේ පොඩි ටෙස්ට් එකක් කරුවේ ගණන් ගන්න එපා. ඔය ගණන් බැන්නට ගණන් ගන්න එපයි කියලා අතහැරතයි. නැත්නම් ස්වභාවෙම උත් වෙනවා. ස්වභාවයෙන් එන්නේ අන්‍යාගම කට්ටියත් එක්ක. මේ බුද්ධ ආගම සිල්ලන්තයත් එක්ක මොකුත් කරන්න බෑ. සම්පූර්ණ වයර් මාල් වෙච්ච කට්ටිය තමයි උදාංගාරය කියන්නේ. ඒගොල්ලෝ කෘත්‍ය හරි කෘතිමයි. එයා රංගපාණ්ඩ හදනවා. දැන් මොනවාක්වත් ආගමක් දන්නේ මනුස්සයෙක් එක්ක වැඩ කරන්න ගියාම ඊපස්සේ ටක්ගාලා මෛත්‍රී කරපු ගමන් කුක්කා වගේ හොතටම බනින්න ආරින්නනේ මනුස්සයා. මයින්ද තරහ ගිල්ලලා වචන දෙයක් කතා කරපස්සේ මෙහෙමයි ප්‍රශ්න තියෙන වන්නේ ඔයාලට. ආගේ නිලිය දිනවල ඕන දෙයක් කරන්න පුළුවන්. මම යාළුවෙක් ඉල්ලන්නේ කැමති නම් දෙන්න නැත්තම් නිකන් ප්‍රශ්නක් නැහැ කියපුවා. අපේ බෞද්ධයකට වැඩිය එමසු ඉදිරිපත් වෙලා සලකනවා. ඒ නිසා මේක අර ඇඩ්‍රිනලින් කනෙක්ෂන් එකක් තියෙනවා. අපෙන් පිට වෙන මේ හදිසිය කම්පැනි එකේදී බයට ෆයිට් එකක් කරන්න හෝ පැනලා දුවන්න අවශ්‍ය ශක්තියක් එකපාරම උදාහරිනවා. ඒකට නම දීලා තියෙන ඇඩ්‍රිනලින් කියන හෝමෝනය කියලා. ඒ හෝමෝනය තමයි යුව කියන්නේ. ඒ සත්තුන් දෙක තදින් තියෙනවා. ඒගොල්ලන්ට ටක් ගාලා තියෙනවා තමන් ළඟට එන මිනිස්සයා අනතුරක්ද ආදරයක්ද කියලා. හැබැයි ඉස්සෙල්ලා අනතුරු මට්ටමින් ඉන්නේ. මොකද අපි අවුරුදු 40000ක් පරිණාමය පුරුදු වෙලා තියෙන්නේ අනතුරට ප්‍රතිචික්‍රියා කිරීමෙන්. ඒ නිසා අපි ඉස්සලාම හැම එකක්ම අනතුරක් විදියට සලකන්නේ. ඒ නිසායි අපිට මුර්ග සංවැසට තෙමිලා ඉන්නේ අපි. මුර්ග සංවැස කියන්නේ කහලා තියෙනවද? මොකද්ද? ඒකට අහුවෙන හැම කෙනෙක්ම එකිනෙකාට කතා කරනවා. කාකට වැටද? අපි ඔක්කොම මුර්ග සංවැසට වැහිලා ඉන්නේ. අපි දකින හැම එකම අපි සැකෙන් බලන්නේ. ගොඩාක් වෙලා යනවා නෑ මේ මනුස්සයා සැකෙන් එන්නේ බය මේ මේ එක්කෝ බයෙන් එ නැත්නම් අනුකම්පාවෙන් එන්නේ කියලා තේරුම් ගන්න ගොඩාක් කල යනවා. මොකද අපි ඉන්නේ අනාරක්ෂිත තැනක. සතියෙන් ඉන්න මනුස්සයා භාවනායින මනුස්සයා තේරෙන්නේ නැති මනුස්සට ඇවිල්ලා කරන්න තියෙන දේ කරපු දෙන්නේ මගේ කර්මය තියෙනවා ඌ මට ගහලයි කියලා හිතපුවාම එයාටත් අරසාවක් තියෙනවා. මටත් අරසාවක් තියෙනවා. ඉස්සෙල්ලා අපි මුර්ග සම්වැසට වැහලා කියලා තේරුම් ගන්නවා. අපි හැම එකම බලන්නේ මේ මට විනයක් අටින්න එන එකෙක් විදියට. ඒකට තරහ වෙන්න දෙයක්වත් නැහැ. දැන් ආපු ගමන් ඩෙන්ටි කාඩ් එක චෙක් කරනවා. ආරම්මන කරන්න වෙන මොකටද ඒක? ඒතර බය නැතුව ඩෙන්ටි කාඩ් එක දෙන්නත් ඕනේ. බය නැතුව ඉල්ලන්නත් ඕනේ. ඩෙන්ටි කාඩ් එක දීපන්. ඊට පස්සේ ගන්න රයිට් යන්න. ප්‍රශ්න නැහැ. ඒ ආයතනීය වැඩ පිළිවෙලක් තමයි. හිතෙත් ඒ වගේම එකක් තියෙන්නේ. මුලින් මුලින් ගොඩාක් අපි බුදුමුසක් කරනවා. ධර්මයේ සැක කරනවා. සංඝයා සැක කරනවා. තමන්ගේ සීලය සැක කරනවා. යම් මට්ටමකට මේ වාදින පිරුණාට පස්සේ තමයි තේරෙන්නේ මේකේ සැක කරන දෙයක් නැහැ මේක දඹරත්තරන තියෙන්නේ බය නැතු යන්න කියන ඒ ඒ අතුලත වෙනස ඒ අතුලත ඇති වෙන වෙනසම තමයි සෝවාන් වෙනවයි කියලා කියන්නේ ඒක නොසැලෙන වෙනසකට ආපු දවසේ සෝවාන් මොන විදිහකින්ම තරවචනාංශ කියපු වල දෙකක් කල්පනා කරන්න දෙයක් නැහැ කාමේ නාස්තිකමයි කාමී ඒකාන්තේම කැඹිරිල්ලක් කියලා තේරුම් ගන්නකම් බුදුන් දකින්නේ ධර්මයේ දකින්නෙත් නැහැ. ඒ නිසා මේ දසනා පහතබ්බා කියන එක ගැඹුරක් තියෙනවා. බැහැරි ජොලි තීරයක. පුදුමාකාර ජොලියක් තියෙනවා. ඒක මේ බුදුම පන්දිස්වාමීන් උගන්වන්නේ මේ සුපර් මාකට් එකක් කියන්නේ. උපමාට හැමදාම බඩු උසනවා. ඉතින් ඊට පස්සේ බඩු ගන්න එන කෙනෙක් විදියට රහසොත්තු සේවයක් නිතරම දානවා. යුනිෆෝම් නැහැ. ඒ මනුස්සත් ඇවිල්ලා ඉතින් බඩු ගන්න විදියට හැසිරෙනවා. හැසෙනකොට තේරෙනවා අසවල අහවල් වෙලාවට ඇවිල්ලා අහවල් රාක්කෙන් උස්සනවායි කියලා එයාට අහු වෙනවා. හැබැයි මෙයාට අධිකාරී ශක්තිය නැහැ. මෙයා නිල ඇඳුමක් නැහැ. දවස් දෙකක් විතර කෙරුවට පස්සේ එයා කරන්නේ ආරක්ෂක නිලධාරියට ඉඟියක් කරනවා. අර මනුස්සය අපිලා පොඩ ෆලෝ කරපන් කියලා. පුරුම ස්වාමීන් වහන්සේ කියනවා හොරා දැනගත්තොත් CIA එක ක්‍රියාත්මක වෙනවා කියලා ආයේ එයිද කියලා අහනවා සුපර් මාකට් එකේ. දන්නවනම් දැන් මේ මේ ඇහක් වැඩ කරනවා කියලා කද්දාකත් දෙන්නේ නැහැ. බුදුන්සේ ඒක නිසා කියනවා කෙලස් පිළිබඳව අපේක්ෂාවෙන් හිටපන්. ඒකට සතිය කියන්නේ අප්‍රමාදී කියන්නේ එළඹ සිටි සීය කියන්නේ. ඒක දිහා හිටියොත් කෙලස් කවදාවත් දවල් එළියේ නැහැ. කෙලස් එන්නේ අසතිය හරහා. කෙලස් එන්නේ මේ ලෑස්ති නැති කර සූදානම් නැති ශරීරයට කෙලස් එන්නේ. ඒ නිසා බුදුන්සේ කියනවා හැම වෙලාවෙම අවදියෙන් හිටපන්. ඒකල පින් කරන්න දඟලන්න එපා. පවුන කරන්න පරිසංගය. පොඩි සුළු කාලෙකදී අල්ල දැයි. සුළු කාලෙකදී දැනගන්න පුළුවන්. එතකොට ප්‍රශ්නක් තියෙනවා අපිට ඒ තරම් අවදියක් ගන්න පුළුවන්ද කියලා. ඒක අර උදේ ඉඳලා හැන්ද වෙනකන් අවදිය. ඒකට කවුරක්වත් විශ්වාස කරන්නේ නැහැ. අවදිය ඇති වෙන්නේ එකම හේතුව මේ යාපත් ජීවන රටාව. සම්මා ආජීවය. වැරදි ජීවන රටාවක ඉන්න මනුස්සයට කොච්චර තට බැරුවත් සතිය ලෝකේ ඉන්න හොඳම දක්ෂ මේ ගෝල ගුරුනාසිකලා කියලා දුන්නත් අල්ලන්නේ තමන් බොක්ක බඩගෝස්තරේ ධාර්මික උපයන්න සම්මා සම්මේ වායාමයේ එන්නේ සම්මා ආජීවයේ තියෙන අයට විතරයි සම්මා ආජීවය වර්ධගත කෙනාට තේරුම් ගන්න පුළුවන් මට මිනිහාට යන්න බෑ ආජීවය වැඩි කියලා ඒ නිසා භික්ෂුන් වහන්සේලාගෙත් ආජීවය වැඩි නම් ඉතින් කොච්චර දැඟලුවත් ඒක තේරුම් ගන්නකම් ඒක තේරුම් ගන්න ඒක පිළියම් කරනකම් වායාමයේ හරියන්නේ ව්‍යායාමයේ හරියන්නේ ආජීවය හදන්න පුළුවන් වැරදි ජීවිතකට හදන්න. එතකොට ඒක ජන විඥාණයට ඉබේම රිංගනවා. ඒක පුද්ගලයාගේ අවදි වෙන්න කැමැත්ත එයා ලෝකයේත් එක්ක සල්ලි හම්බ කරන ක්‍රමේ හම්බ කරන ක්‍රමයට යනකොට ඒක සමාජ ධර්මයක් පාඩපත් වෙනවනේ. ඉබේම ඒ පුද්ගලයා නොදැනුවත්වම සමාජ ධර්මයක් පාඩපත් වෙනවා. පෙන්වන්න පටන් ගන්නවා සතිය පිහිටන්න නම් ආජීවී සකස් කරන්න ඕනේ. ව්‍යායාමේ සකස් කරන්න ඕනේ. ඒ ව්‍යායාම සකස් කරන්න නම් ආජීවය ගැන අවදියක් ඉන්න. මම මේ කන දේ ධාර්මික උපෙන් ලද්දක්ද මම මේ කටයුතු කරන්නේ ධාර්මික නම් නිකම්ම එන්නේ ඊට පස්සේ ඒක අවදිමත් කරලා තියාගෙන ඕනේ කොයි වෙලාවකට මට කෙලස් එන්නේ කියලා බලන්න. කෙලස් එන්නේ බොහොම මිත්‍ර ස්වරූපේ. ප්‍රියමනාව තාලෙන් එන්නේ 18 නෙමෙයි 64 සන්නි දාගෙන තමයි නටන්නේ. එනකොටම දැනගන්න ඕනේ කියන්නත් යන්න නරකයි යාම්බ තමයි ඔච්චර කල් ඇවිල්ලා මම ගෙදර පුතියා ගත්තා පස්සේ ගේ හොරකම් කරන්න ගියේ මෙන්න රාගේ මෙන්න ද්වේෂේ මෙන්න අපිට වෙලා තියෙන රාගය එනකොටම අපි පොලිසියට දුවනවා කම්ප්ලේන්ට් කරන්න. නිදිමත එනකොටම බය වෙනවා. වංචනික උගක් මතුවේ නමුත් අවබෝධ කරගන්න එක විතරයි ඕන කරන්නේ. දැනගන්න එක විතරයි ඕන කරන්නේ. දෙතුන් සැරේ දැනගන්නකොට හිතෙන් ක්‍රමසහවිදි එන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම වෙන දේ තමයි එහෙම දැනගන්න මිත්‍රයන් අතර ගිහිල්ලා දානවා. කල්යාණ මිත්‍රයන් අතර අතරට අරගෙන ගිහිල්ලා දානවා. අලගෙන ගිහලා දාලා මේ ධර්ම ඇහෙනකොට පුදුම ආකර්ෂණයක් එන්න පටන් ගන්නවා. යකෝ මෙතනනේ ගැටේ, මෙතනනේ යතුරු තියෙන කියලා. ඉස්සර හොයන්නේ යතුරු කාමිනේ. දැන් හොයන්නේ යතුරු නිස්සරණ පැත්තේ. විවේක වෙන පැත්තේ. එතකොට ඒ පැත්තට නිතරම ගලන ප්‍රවාහයක් තියෙනවා. අපි දන්නේ නැති වුණාට ප්‍රවාහයක් තියෙනවා. බුදුජනක සින්න කාලේ බොහොම තදට තිබුණා. දැන් අඩු වුණාට ප්‍රවාහයක් තියෙනවා. අන්නේ ප්‍රවාහයට සම්බන්ධ වුණාට පස්සේ තේරෙනවා මෙතෙක් කල මොකද්ද හම්බ කරේ ඉතකල් හම්බ කරේම කාමෙමයි. ඉතින් ඒ එක පැත්තකින් මෙහෙම කාමයේ අත ගන්න ගමන් කොච්චර පිසුදුවක් ලබන්නේ. එනිසා ඒ කාමයේ අඩු කරන්න ඕනේ ප්‍රයෝජනේ සලකලා මූලික අවශ්‍යතාවයන් වලට අඩු කරන්න ඕනේ. සුඛභෝගී අධිපාරිභෝගිකත්වයට යන දේවල් අඩු කරනකොට ඒකට ලැබෙන ආනිසංස ටිකම ඇති මේ කාමයට කරන මේ කැඹිරිල්ල කාමයට කරන පැහිඳිල්ල නැත ගන්න. කවුරු ඇවිල්ලා බයිලා මොනවා කිව්වත් ඒ හැම කෙනා මේ ස්තෝත්‍ර ගායනා කරන්න උගේ මල්ල තර කරගන්න. අපිට නිවන් දක්කන්න නෙමෙයි. විශේෂයෙන්ම අපේ කිට්ටු අන්තිම ටික අපි ස්තෝත්‍ර කිය කියා හොඳයි කිය කියා ලාභ සත්කාර දීගෙන සම්මාන සිලෝක දීගෙන ඉන්නේ මොනම හේතුවක් නිසාවත් අපිට නිවන් දක්කන්න නෙමෙයි. ඒ ඒගොල්ලන්ගේ මල්ල තර කරගන්න. ඒකට බනින්නත් හොඳ නෑ. ඒගොල්ලන් කියන්නේ ඕගොල්ලන්ට අපි මූලික අවශ්‍යතාවයන් සපයලා දෙන්නම්. ඉන් එහාට මටත් බෑ මම කරන්නෙත් නෑ. පුළුවන් නම් මේ කාලා හිටපන්. එතකොට දෙපැත්තටම විවේකී ලැබෙනවා. මොකද කියන්නේ මෙල්බන් පැත්තේ? අද දැන් මම කියන්නේ නියෝජනය කරනවා මේක ගන්නේ මට පැහැදිලි කරගන්න ඕනේ. දැන් ලලිත් මහත්තයාගේ බණවල දැන් කියන්නේ මහත්තයාට බණ කියන්නේ සම්පති රහතන් වහන්සේගේ අහගෙන කිය අහගෙන තේරුම් කරවගෙන එන බණ කියන්නේ ඉතින් එහෙම දෙයක් මේ සිද්ධ වෙන්න පුළුවන් කියලා කියනවා. කොහොමද කතා කරන සද්දේ එන්නේ නැහැ පැහැදිලිවම මොකක් හරි ගෝසාවක් තියෙනවා කටහඬ පැහැදිලි නැහැ. ප්‍රශ්නේ එච්චරම පැහැදිලි වුණේ නෑ මට. ආ මම කාගවත් කියන කාගවත් කියන දේ විරෝධනය කරනවා නෙමෙයි නමුත් මම පැහැදිලි කිරීමක් කරගන්න ඕනේ දැන් අර ලලිත් මහත්තයා කියනවා නේද ඒ මහත්තයා ධන කිවින්න හරිනේ සහබ්දපුර හතන් වහන්සේගෙන් ආගෙන ඇවිල්ලා ඒ විදිහට මේ ඒවා තමයි මේ කියන්නේ කියලා මේ මහත්තයට කියන්නේ ඒ නිසා සිද්ධ වෙන මොකද කියන එකයි අහන්නේ නෑ ඉතින් ඇත්තටම මේ මහත්තයා ඒකට නිදර්ශනයක් හෝ ඒකට මොනවාද කියන්නේ හේතු කාරණා දැක්වීමක් කරන්නේ නෑනේ අපිට අහන්න තියෙන්නේ ඇයි සාම්පති බ්‍රහ්මයා එයාට විතරක් කියන්නේ කියන එක. ඒ අපිටත් ඇයිල කියන්නේ. ඒ දැන් අපි ලොකු සාන්ති ඉන්න කාලේ කේමනන්ද සාංශික ඉන්න කාලේ කිව්වා අපේ ඥානාරාම ස්වාමීන් වහන්සේගේ බණ කියලා සමහරු මෙහෙම කියනවා බ්‍රහ්ම ලෝකේ ඉඳලා කියනවා දිවි ලෝකේ ඊට පස්සේ කියනවා ඇයි අද ඇවිල්ලා අපිට කියපල්ලකෝ අපිත් උන්නාන්සේ ගෝලියෝනේ ඇයි මේ දෙයියෝ මේ කිරල මැල්ලා බෙදන්නේ කියලා ඉතින් ඒ නිසා ඒක ඒ වුණත් සමහරෙකුට මේ තමා වශයෙන් පුද්ගලික වශයෙන් ඒ වගේ දේවතූප සංහාර කියලා එකක් සඳහන් කරලා තියෙනවා මේ හීනකදී දෙවියන් ඇවිල්ලා මතක් කරනවා බාහ්‍ය දාරුචීරියට කිව්වේ එයා එක්ක ඉස්සර භාවනා කරපු ගටිකාර බ්‍රාහ්මණයා. බ්‍රාහ්මයා. ඇවිල්ලා කිව්වා උඹ රහතුත් නෑ, උඹ රහත් මාර්ගයකත් නෑ. උඹ කවදා හරි මේ රහත් වෙන්න නම් සවැත් නුවර ගිහිලා මෙන්න මෙහෙම කෙනෙක් කියලා හම්බයන් කියලා ඒක දෙයියෝ කිව්වේ. ඒ වගේ පොඩි පණිවිඩ මේ දේවලෝකෙන් එනවා කියන එක බුද්ධඝම පිළිගන්නවා. නමුත් එක්කෙනෙකුටම ඩිරෙක්ට් ලයින් එකක් දීගෙන හැමදාම ටෙලිෆෝන් කර කර ඉන්නවා කියන එක එහෙම කතාවක් නෑ. මම අහලා නෑ. ඒක නිසා යම් කිසි විදියකට අපිට කියන්න තියෙන්නේ කාගෙන් අහුණත් කමක් නැහැ. ඒ ධර්ම වල තියෙන යථා භූත ස්වභාවය, ඒ වගේ තියෙන පටිච්ච සමුප්පාදයට ගැළපෙන ගතිය තියෙනවා නම් ප්‍රභවයේ මොකක් වුණ ප්‍රශ්නයක් නැහැ. අපිට බුදුරජාණන්සේ වර බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා සරුවචනාංශයට බැන්නත් ඒකට තරහ වෙන්න එපා. බණින්නේ ඇයි කියලා කාරණා තේරුම් ගන්න තේරුම් සාධාරණ බැනුම සාධාරණයි. බැනුම තේරුම අසාධාරණ නම් ඔබ තියෙන්දි කියලා වැඩක් නැහැ. උඹට කරන්න තියෙන්නේ මේ කියන දේ පදනමක් විරහිතව කියන්නේ කියන දේ අකාරණව කියන්නේ අමූලිකව කියන්නේ කියලා පැත්තකට කරන එක. එනිසා ඕනම කෙනෙකුට එහෙම කියන්න පුළුවන් කියලා කවුරු හරි සීලක පිළිටනවා නම් හොඳයි. කවුරු හරි සමාධියක් ඇති කරනවා නම් හොඳයි. කවුරු හරි ප්‍රඥාවක් ඇති කරනවා හොඳයි. නමුත් ඒක තමයි බාර ගන්නව ගන්න එක අපිට අනුගුණයෙන් ඒ පරිශ්‍රණය කරන්න බෑ. ඒ කියන කෙනාට යම් කිසි ප්‍රමාණයක වාසියක් වෙලා ඇති. ආධ්‍යාත්මික හෝ මේ එහෙම නැත්නම් වෙන මොන හරි ක්‍රමයකට ලැබිලා ඇති ඒකයි මේ පුද්ගලයා මේ ජීවිත පරිත්‍යාගයේ කටයුතු කරන්නේ. ගත හැකි හොඳ හරියක් තියෙනවා නම් මං කියන්නේ නොපැකිලව ගන්න ඕනේ කියලා. මේ ඔය වගේ වා ලංකාවේ ඉතින් කොයි වෙලාව හැමතැනම වගේ තියෙනවනේ. ඒ නිසා මං හිතන්නේ එච්චරම අපිට එච්චර ප්‍රශ්නයක් වෙන්නේ ලංකාව වගේ රටක. කියන්නේ ප්‍රශ්නේ ඇත්තටම සාංගත දෙන්න රහතන් වහන්සේ කියන්නේ කියන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ නෑ ඒක දැනගත්තත් අපිට අපේ ප්‍රශ්නේ විසඳෙන්නේ නෑනේ. එයාමද නැද්ද කියන එක අපිට විශේෂෝචරත් නෑ. අපි ළඟ ඒකට උපක්‍රම වේදයකුත් නෑ. දැනගත්තත් අපිට ධර්මයේ තියෙනවනේ. සරුවචනසේ දේශනා කරපු එක තියෙනවනේ. ඒක නිසා කෙනෙකුට පුළුවන් ඒක අයිසිං එකේ හැටියට කේක් එක මේ රස කරන්න. නමුත් කෙවමද කේක් එකනේ ඕන කරන්නේ. අයිසිං එක මොකක් වුණත් ආලවට්ටම කෝක වුණත් ඉතින් ඒ නිසා උගා කරට සද්දාචරිතය හරි කැමැති මේ ඔය গুপ্ত ධර්ම පැත්ත ආරයට යන්න. ඉතින් ඒ වගේ චරිත වලට සමහරට මේක හරියන්න ඉඩ තියෙනවා. ඉතින් අපිට හරියන්නේ නැත්නම් අපිට තියෙන්නේ ඒ කියන කෙනත් එක්ක ඍජුව සම්බන්ධ වෙලා දැනගන්න ඕනේ. එහෙම නැත්නම් අපි ත්‍රිපිටකයේ සඳහන් අනිකුත් ධර්ම හරහා අපේ කටයුතු කරගෙන යන එකයි තියෙන්නේ. මේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ බුරුමේ ඉන්නකොට කියන්නේ ඔය ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල පාරේ ට්‍රැක් හතරක් තියෙනවාට පහක් තියෙනවනේ. යන ට්‍රැක් හතරයි එන ට්‍රැක් හතරයි. ඒක එකට ස්පීඩ් ලිමිට් වෙනස්. ඒ නිසා ඒ ස්පීඩ් ලිමිට්ස් වල තියෙන්නේ ඒක පොහසත්කමට තියෙන දේ. නමුත් අරින්ගේ ස්පීඩ් ට්‍රැක් එක යන කට්ටිය මේ ට්‍රැක් එක යන කට්ටිය මේකේ කට්ටිය හප්පන්න යන්න එපා. ඉච්චරයි එකම ප්‍රශ්නේ. ඒගොල්ලෝ ඒ ට්‍රැක් එක යනවා මේගොල්ලෝ මේ ට්‍රැක් එක යන ප්‍රශ්නයක් නැහැ. කාර්කවල මේකටල වැඩ පෙන්වන්න ගියාම තමයි ඔය ඇක්සිඩන්ට් වෙන්නේ. එතකොට ඉතින් බොහොම භයානක අනතුරු වෙන නිසා අපි ට්‍රැක් එක දැනගෙන යන එකයි තියෙන්නේ. අනේ අවසර ස්වාමීන් වහන්සේ බ්‍රහ්මලෝකකාශ්‍රයන්නේ මේ විස්තරන වලේ පරිපාලනයේ උත්තරේ ගැන එක්කෙනින් මගේ නාලේ තිබුණා අර මෙහි භාවනා කරපු අනුරාමාකාර කියන මාස්තුලා දැන් ලංකාවට මේ දවස්වල ඇවිල්ලා ඉන්නේ මෙහෙට ඇවිල්ලා දවස් 5ක් විතර භාවනාවකට සම්බන්ධ වෙන්න පුළුවන් ඕනකමක් තියෙනවා කියලා මට ඊමේල් එකක් එවලා තිබුණා. ඉතින් මම කිව්වා මම ඔෆිස් එකේ ටෙලිෆෝන් නම්බර එකයි ඒ ඊමේල් ඇඩ්‍රස් දුන්නා මේ ඒකෙන් චෙක් කරලා බලාගෙන දවස් හුඟක් කලකට පිරිමි කෙනෙක් නම් ප්‍රශ්නයක් වෙන්නේ අපිට කලාතුරකින් තමයි ඔය කාන්තපක්ෂි තමයි ගොඩක් ඔය හවුස්ෆුල් යන්නේ ඒක නිසා මේ මාත්‍යගේ ඊමේල් එක මට ඩිරෙක්ට් කරන්න එතකොට මේ එයා ලංකාවේදී කන්ටැක්ට් කරන්න තියෙන ක්‍රමයක් ඩිරෙක්ට් කරන්න නැත්නම් චූලගේ නම්බර එක තියෙනද ඊමේල් ඇඩ්‍රස් එක නැද්ද? චූලසෙන විරත්න. චූලා වීරකෝන්. නැත්තම් මට එවන්න මම මම යවන්නම්. මුල් මුල් ටිකේදී එහෙම අත දෙන්න ඕනේ මොකද මේ වෙබ් එකේ ඉතර ක්ලියර් නෑ සිටුේෂන් එක. ඒක සුද්ධ කරනකන් අපි ඔහොම උදව් කරමු. නෑ මට එවන්න මට ඩිරෙක්ට් කරන්න ඊමේල් එක. එතකොට මේ මට පුළුවන් කෙලින්ම මේ ලූප් එක ෂෝට් කරලා දෙන්න. මේ දවස්වල පායනවද මේ මෙල්බන් වලට? පර්ත් වලට පාය පර්ත් වලට පායනවයි කියලා වැසි වැසි පිරිතිල්ල ලැබලා තිබුණා. පර්ත් වලට කවදාකවත් නැති විදිහට පායනවලු. හොඳයි අපිට තව විනාඩි 10ක විතර වගේ කාලයක් තියෙනවා. ඒතකොට ලබන සෙනසුරාදා අපිට අම්බ වෙන්න වෙන්නේ නැහැ. මම මේ පිට ගමනක් ඇදලා තියෙනවා. Thank you. හොඳයි එහෙමනම් විශේෂ ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් සතිವಾರේ સમાપ્ત කරමු. <laughs> පොඩ්ඩක් ඉන්නේ මෙහෙන් ප්‍රශ්නයක් තියෙනවා අපි ඒකට පොඩ්ඩක් වෙලා අරගෙන Skype එකෙන් කරමු. මේ මේ line එක නම් continuous ඕගොල්ලන්ගේ පැත්තේ sound හරිනේ නැහැ. ඔයෙම ඔය Skype එකට ගියාට පස්සේ අර ෆෝන් එක වගේ ફોකස් වෙන්නේ නැහැ. අපි මේ ප්‍රශ්නෙට පොඩ්ඩක් ඉඩ ගන්නවා. ජාගරිය කියලා කියන්නේ තීන මිද්‍ය අනිත් පැත්තට. ජාගරියාන යෝගය කියලා කියන්නේ නිදි වැරීම කියන එකයි. ඒ නිදි වැරීම සම්මා වායාමයේ කියන පැත්තටත් වැටෙනවා. මේ සම්මා වායාමය ඔය ලෙතාජික් එක්සෝස්ටඩ් කියලා කියන්නේ රස්සාව කරනකොට එපා වෙලා හිත නිකන් නන්නත්තර වෙලා යන එක ඒකෙදි ඇත්තට අවදියෙන් හිටියත් ඒ මනස හොල්මනක්. අවදිභාවයක් නැහැ. ඒකට විරුද්ධ පැත්ත තමයි జాగරියාන යෝගය කියලා කියන්නේ රත්ති දිවා සංඥා දිවා රත්ති සංඥා කියලා රාත්‍රී කාලයේ දවල් වගේ වැඩ ටික කරගන්නවා. මිනිස් ඔක්කොම බුදිනේ. මුළු රැයම වැඩ. දවල්ට රාත්‍රියේ වගේ ඔය බස් එක වගේ පැත්ත කරලා නිකන් ඉන්න. අවදියෙන් ඉන්නවා මිනිස්සුත් එක්ක සම්බන්ධේ නැතු මුළු ගැන්ලා. එතකොට උදේ රාවල් දෙකේම වැඩ කරගෙන යන්න පුළුවන්. ඒක සමාජශීලී වෙන්නේ. ඒ නිසා ඒකට අනිත් එක මේ ආහාරයේ මත්තඤ්‍යතාවය හරියට බලපාන. තමන් ගන්න ආහාර ප්‍රමාණය වැඩිනව බත් සම්මාදයේ නිවිජම්බිකාවොත් జాగරියාණියෝගේ කරන්න බෑ. ඉතින් ඒ සම්මා වායාම ඇති කරගන්නේ జాగරියාණියෝගේට නේසජ්ජිකාංගය කියලා ඔය මේකක් සමාදන් වෙනවා මේ දුතංගයක්. ඒතර පිටකොන්ද බිම ගෑවෙන්න තියන්නේ. නිින්ද ගියත් ඉඳගෙන බුදිය ගන්නෙ. ඒකට ඉක්මනට අවදි වෙනවනේ. අවදි වෙලා පුළුවන් තරම් සක්මනේ වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ ඒ ඇත්තටම අවදි භාවයක් ගැන කතා කරන්නේ. ඉතින් අවදි භාවයක් ඒ කුසීතකම කියලා කියන්නේම කෙලෙසයක්. ඒ කියන්නේ මේ මුණ දෙන්න බැරිකම කියලා කියන්නේ. කුසීතකම කියලා කියන්නේ යමකට මුණ දෙන්න බැරිකම. ඒ නිසා මේ මනුස්සයා බයෙන් ජීවත් වෙන කෙනෙක්. జాగරියානෝගය කියලා කියන්නේ අවදිමත් භාවයකට එලඹ සිටි සිහිය සූදානම් ශරීරේ අවදිය කියන වචනේ කරන්න පුළුවන්. ඉතින් ඒ జాగරියාන යෝගයේ මේ බත් කනවා වැඩි අයට වැඩි අවුරුදු 70 පෙන්නට පස්සේ නිදා ගන්න කතිය වැඩි. වයස අවුරුදු 10 විතර නිකම් පොඩි දරුවන්ගේ වැඩි. අතරමැද කාලය තමයි ඔය ටික කරන්න පුළුවන්. ඒ වුණත් ඍතුගුණේ හරියන්නේ නැත්තම් ජීව අන්තික තදිම බලපානවා මේ ආජීවී තමන් කරන රැකියාවෙන් ජොබ් ජොබ් සැටිස්ෆැක්ෂන් එක කියලා කියන්නේ තමන් කරන වෙලාවේදී සතුටින් වැඩ කරන්නේ කොච්චර වැඩ කරුවක්වත් වෙහෙසක් දැනෙන්නේ නැහැ. ඒකට කියනවා වැඩ කරන කරන්න හිත විස්්‍රාම වෙනවා. ඒකට జాగරියාන යෝග වෙනවා. ඒ නිසා මේ මේ බුරුමේ හිටියා මේ වේබුසයාඩෝ එතනින් ගියාම දඹුලුසයාඩෝ කියලා දෙන්නේ. ඒ දෙන්නම අපි අපි පොඩ වයස අපි අපිට කොට වගේ අපවත් වෙලා වගේ ස්වාමීන් වහන්සේලා දෙනම සාමාන්‍ය බුරුම ජනතාව රහතන් වහන්සේලා කියලා බාරගත්තා. වේබිසයිඩ් ලංකාවටත් ආවා. ඔය අනෝම වික්‍රමසිංහල මේ කවුද මේ කොතලාල් මහත්තයා ගෙනංගි. ලලිත් කොතලාල් ගෙනංගි. එයාගේ නංගිලා එහෙම ගෙන්නලා තියාගෙන භාවනා කරා. ඒ ශාන්ති කවදා නිදාගන්නේ. ඒ ශාන්ති කියනවා නිදාගන්න එක තීරසම් වැඩක් කියලා. දැන් ඉතින් ගියා තඹුළු සෑඩෝගංගව හිටියා ඉස්ලාම ඇමරිකාවේ බුරුමෙන් ගිහලා මොනාස්ටරයක් කරුවේ ඒ ස්වාමීන් වහන්සේ ඒ මොනාස්ටරේ කිසිම තැනක ඇඳක් නැහැ. පැවිදි කරන කිසිම ශිෂ්‍යෙකුට නිදාගැනිල්ලක් නැහැ. රාත්‍රියේ තිබ්බත් මොකේකට හරි හේතු වෙලා ඉන්නා මිසක්ක පිටිකට හේතු වෙලා හරි ඉන්නා මිසක්ක ඇඳවල ඇත්තෙම නැහැ. ඉතින් ඒ වගේ බුරුම රටේ හරියට ඕක මේ මානසික දියුණුව සලකලා බලනවා කොච්චර නිදා ගන්නවද කියන එක. නිදා ගන්න වැඩි නම් කෙලස් බරයි. කියන්නේ හිත අක්‍රීය අකර්මණ්‍ය වෙලා జాగරියානියෝගේ නැහැ. නිසා භෝජනේ මත්තන් හිතාවේ జాగරියාන් යෝගේ වගේ දේවල් කෙලස් තවන වැර තපස කියන වචනෙත් එක බොහොම කිට්ටුවෙන් යනවා. ඉතින් අර කුසීතකම වැඩි වෙනවා අධික ආහාර ගැනීමෙන්, අධික සුඛෝපභෝගී ආහාර ගැනීම, ව්‍යායාම අඩු වීමෙන්. ඉතින් ඊට පස්සේ ලෝකෙ තියෙන ලෙඩ සේරම එනවා. ඒක ඒ රෝගය ඇති වෙන කැදල්ලක් වගේ කියලා කියනවා මේ නිදි මත වැඩි වීම, කුසීතකම වැඩි වුණොත්. ඉතින් ඒ නිසා ඒ ක්‍රියාශක්තිය ඇතිකරන්න මේ චෛතසිකයක් වශයෙන් වැඩ කරන්නේ සතිය. නමුත් එදිනදා ජීවන රටාවේදී මේ මිනිස්සයා තේරුම් ගන්න ඕනේ ඒ කුසීතකම කියන එක ජීවිතේ හොරකම් කිරීමක් කියලා. Tamanට හම්බෙච්ච වටිනා මනුසාත්භාව හොරකම් කිරීමක්. ඒ නිසා දවසට හුස්ම කීයක් සතියෙන් ගන්නවද? හුස්ම කීයක් නොදැන ගන්නවද කියලා ගත්තොත් සමහරවිට අපි මුළු දවසෙම ගන්නෑ. මුළු දවසෙම එක හුස්මක්වත් නැහැ. මේ අවදියෙන් ගන්න ඉතින් හුස්මම නෙවෙයි කනකොට එනකොට යනකොට කරනකොට එළඹ සිටි සියෙන් කටයුතු කරනවා ඒ මනුස්සයා චිත්තක්ෂණ කීයක් ගොඩ දාගත්තද කියලා බලනවා. දවසට චිත්තක්ෂණ කීයක් එළඹ සිටි සියෙන් අවදියෙන් ලෑස්ති වෙලා ඉඳලා කෙලස් කියලා කියන්නේ මේක වහයලන දෙයක් නේ. අවදියෙන් තියාගෙන ඒක පටන් ගත්තාම එන්න එන්න එන්න එන්න ක්‍රමසා විදි එන්න පටන් අර ගන්නවා මේ జాగරියාන යෝගය ඇති කරන්නේ. ඉතින් ඒකට හරි උන්කක් හොඳයි කියලා කියනවා జాగරියාන යෝගයෙන් කටයුතු කරන අය ඇසුරු කරන්නේ. කුසීතයෙන් අසුර කරන ගත්තොත් ඒ මත ඉබේම මේ කුසීත වෙනවා බුබ්බඩ වෙනවා. జాగරියාණු යෝගයෙන් ඉන්න කෙනාට මේ මේ ඉන්න කෙනාට හොඳම කෙනා තවත් වෙන්නේ జాగරියාණු යෝගේ වැඩ කරන අය දැනගත්තාම කටයුතු කරන්න යනවා. ඉතින් ඒක හරි ප්‍රවේශමෙන් කරන්න ඕනේ. ශරීරයට අනවශ්‍ය වද දෙන්න ගත්තොත් ඒත් ලෙඩ වෙනවා. ප්‍රමාණය දැනගෙන හම්බ වෙච්ච ජීවිතේ ජීවත් කරවන්න ඕනේ. බීලා මදය ප්‍රමාදය ඒවට අහුවෙන හැම අපි මේ අධික විනෝදාංශ වල යනවයි කියලා කියන්නේ කුසීතකම. හිත මත් කරගෙන ජීවත් වෙන්නේ. අවදිය නෙවෙයි. අවදියට ගොඩක් කරලා අවශ්‍ය වෙන කායගත සතිය. මම දැන් මෙතන කියන එක තමයි. ඉන් එපිට හැම දෙයකටම හිත මෙහෙවනවයි කියලා කියන්නේ මේ වර්තමානට මුණ දෙන්න බය. ලැජ්ජයි. සබකෝලයි. වීර්යය නැහැ. ඉතින් ඒකට අපි විවිධ විනෝදාංශ දිගේ යනවා. ඒකත් ඕනේ. නමුත් අපි ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ පුළුවන් තරම් ජීවත් වෙන එක ක්ෂණ සම්පත්‍ය උපයන එක ඉතින් ඒක නිසා ඔය මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට සරුවචන සඳහන් කළා තියෙනවා මොනම හේතුවක් නිසාවත් කායගත සතිය අමතක කරන්න එපා කියලා. කායගත සතිය කියන්නේ මේ අයනු අයනු. භවනා ජීවිතය අයනු අයනු අමතක කරන්න එපා. නිතරම මේ කායට එළඹ වාසය කරන්න. Tamange කායට එළඹ වාසය කරනවා ඕනම කෙනෙක්ගේ කායක් අවබෝධ කරගන්න පුළුවන්. මේකමනේ අනෙක් ධාතු ටිකමනේ ඒතරත් වැඩ කරන්නේ. ඒ නිසා මේ බුදුචන්නාංශේ බුදුම විදියට මේ සතිපට්ඨානේ කායනුපස්සනාව අගය කරලා දීලා තියෙනවා. ඒක පරීක්ෂා කරලා බලන්න පුළුවන් මම හීනෙකද ඉන්නේ මම ඉන්නේ මනෝ විකාරයකද නැත්නම් කායට කලඹ එළඹ සිටිනවාද කියලා. මේ සමහරව අවුරුදු 100 උනත් ජීවත් වෙන්න පුළුවන් කවදාවත් කායට එළඹිලා නැහැ. සම්පූර්ණ අනුන්ගේ කයක් ගැන හිතනවා, ඊය ගැන හිතනවා, හෙට ගැන හිතනවා, අතන ගැන හිතනවා, මෙතන ගැන හිතනවා. ඒ මොකද මේ Tamange කයට හිත එළඹිච්ච ගමන් එතනම මුස්පීන්තු ගතියක් තියෙනවා. පාළු ගතියක් තියෙනවා. තනි වෙච්ච ගතියක් තියෙනවා. කොන් වෙච්ච ගතියක් තියෙනවා. ඒකාකාරී ගතියක් තියෙනවා. නින්දට වැටෙනවා. නිසා යම් කිසි කෙනෙකුට තමන්ගේ කායට ඇවිල්ලා මෛත්‍රියෙන් සාදරව තමන්ගේ උකුල තියාගෙන තමන්ගේ කුළුඳලේ බදාගත්ත දරුවා තියාගෙන අම්මා වගේ තමන්ගේ කායට මෛත්‍රියෙන් මේ කාය පාවත්ව ගන්න කියන්නේ කාමේ නෙවෙයි සුඛෝභෝගීත්ව නෙවෙයි රූපලාවන්‍ය නෙවෙයි මේ කයත් එක්ක ඉන්න එක ඒකෙදි ඒක බැරි නිසා තමයි මනුස්සයා මේ බාහිර සැප සම්පත් වෙන්නේ ඒ අඳ පුටු යාන වාහන කොට්ටමෙට්ට හොයන්නේ මේ ඇඟ ගැන ඇඟත් එක්ක කොයි ලක සතුටයක් නැහැ. జాగරියානි වගේ ඉන්න මිනිස්සයා හැම වෙලාවෙම වර්තමාන මොහොත ජීවත් වෙන්නේ පිරිච්ච ගතිය. සම්පත්‍ති කරගතිය, සන්තුප්ති කරගතිය. යාට මේ ඊගා මොහොතේ මොනව හම්බ නැත්ත ප්‍රශ්න කොහෙ ගියත් දැන් පූසා දිහා බලන පූසා කොයි ලන්දේ හිටියත් ජොලියේ ඉන්නේ. කොයි ආසනේ හිටියත් එච්චරයි. ඒ නිසා පූසෙක් ඉන්න එක සුඛෝපභෝගී දෙයක්. උදියා බලනකොට පේනවා මොකට මොන තාලේ ටෙන්ෂන් එකක් ඉන්නේ. ඒක වතුරේ දාලා මාළුව ටිකක් බලහින්න කාදා මාළුව කාදා නිදාගන්න උන්ට ඇස් පිල්ලන්නේ. මාළුවට ඇස් වහන්න බෑ. ඒ නිසා උදේ රෑ දිගේම జాగරිය යන්න ඕනේ. මාළුවට පස්සට යන්න බෑ. කට නිසා නැහින්නේ. ඒ නිසා මාළුවගේ තියෙන ගන්න ගන්න හොන්තු ගුණ ධර්ම ටිකක් තියෙනවා. ඔය රිවර්ස් ගියර් එක තියෙනවා නම් ඕකට හුඟක් ඔය මන්තෙන් බේරෙන්න පුළුවන්. බෑ ඔළුව දැම්මට පස්සේ කරන්න දෙයක්. උට ඉස්සරහට තර යන බලන්නේ හුක් කරනවා. ඒ මාළුවට කියන කවදාවත් නිදාගන්න සතිය කියලා. ඒ වගේ අපි ඒ ඒ එකෙන් පේන තියෙනවා ඒ බ්‍රේන් එක වැඩ කරලා තියෙන මේ විදියට වයර් කරලා තියෙන මේ විදියට ඒක නිින්දක් නෑ. ඇස්පිල්ලක් නෑ කියනවනේ මාළුවට. පූසගේ උ නිදාගෙන හිටියත් අවදියෙන් හිටියත් මාන පුදුමාකාර නිකන් පරිසරයත් එක්ක ගැලපෙන ගතිය. එනිසා ඔය මේ ඔය සෙන් බුද්ධාගමේ හිටිය හොඳ දක්ෂ හාමුදුර කෙනෙක්. ඒ හාමුදුරන් කියන්නේ කැට් කියලා. කොයි වෙලාවෙ මොන දේ කෙරුවත් සම්පූර්ණ මේ මොහොතේ ජීවත් වෙනවා. වැඩක් කරනකොට 100 100ක් ඒ වැඩේ ආයෙ හෙට මොනවද අරය මොනවද හිතයිද අතන මොකද කරන්නේ ඒ කිසිම කුණකට එන්න දෙන්න නිකන් හරියට පොළවෙන් උඩට යන වතුර බුබුලක් වගේ කොච්චර කුණු දැම්මත් ඔක්කොම පියලා මේක බුබුලු බුබුලු දාන්න තමයි ඉන්නේ ඉතින් බුදුහාමුදුරේ හිටියනම් අපිට ඕක තමයි දකින්න තියෙන්නේ හැබැයි Taman තුලත් జాగරියානියෝ ගාව ගා බුදුහමසු තමයි. එළඹ එළඹ හිටියානම් ඕකට නම බුදුන් කියන්නේ. ඒක මේ අද තියෙන මද්ද්‍රව්‍ය එහෙම මේ මදයට පමාදයට හේතු වෙන දේවල් ඇත්තට සුකෝභෝගීත්වයක් මදයක්. ඒකෙදි දැන් හොයාගෙන තියෙනවා සල්ලි හම්බ කරන මිනිස්සයාට වැඩියෙන් සල්ලි හම්බ වෙන්න හම්බෙන්න ඩෝපමයින් කියන එන්සයිම් එක එනවා කියලා. ඒ ඩෝපමයින් එකේ එන්සයිම් එක එන්නේ එන්නේ මිනිස්සයා දිගටම මහන්සි වෙනවා. ඒ ඩෝපමයින් කියලා කියන්නේ අපිව ඩෝප් වෙනවා කියන වචනේම හුඟක් කරලා සමානයි. මම ප්‍රයිවට් කම්පැනි එකක වැඩ කරේ. ඉතින් අපි ඒ දවස්වල කෝටියක් ටර්න්ඕවර් එක ගන්න මාස 3ක් විතර යනවා. ඉතින් පස්සේ මම ගියාට පස්සේ සුද්දා කිව්වා මාසෙට ඔය ටික අරන් දීපන් කියලා. ඉතින් පස්සේ පොඩි ප්‍රොජෙක්ට්ස් එකක් දැම්මම පස්සේ ප්‍රොෆිට් එක නෙවෙයි මුළු බිස්නස් එක ටර්න් රේ ලක්ස් කෝටි පැන්නා. ඉතින් ඒකට මට හරි සතුටක්. මගේ පළවෙනි ජොබ් එක. ඉතින් මේ මේ සුද්දර මං කිව්වා ඉස්සෙල්ලා මේ ඔබ සිගරට් බීම නැතර කරන්න ඕනේ මම මේ වැඩේ කෙරුවා කියලා. ඇත්තටම සිගරට් බීම නැතර කරා. ඒක මේ තුන්කල කැලක් හපහපා වැඩ කරන්න පටන් ගත්තා. ඊගොසරේ ආවට පස්සේ මේක දැන් ආයෙ කියනවා ආයෙ කහමාර කරන්න කියලා. කළ හැකි. ඇත්තටම මට පේනවා කරන්න පුළුවන් කියලා. ඒක කරන්න යනකොට මං ඊට පස්සේ අපි ඩිරෙක්ටරෙන් කතා කළා මේක කවදද නැතර වෙන්නේ කියලා. ඊට පස්සේ ගෝ උඹේ අපේ උගේ වෙනස ඉච්චරයි බං අපිට ටිකක් හම්බෙච්චාම අපි ඇති කියනවා ටිකක් කවදාකත් ඇතියක්. ඒක එනකොට තේරෙනවා මේ මිනිහට තව කරන්න පුළුවන් කියලා තවත් ඉන්සෙන්ටිව් දීලා උඹම වැඩේ බාරගනි මෙච්චර ගණක් හොයපන්. දිගට යනවා ඒක ඒක විශ්ින්ම මේ ඇබ්බැහි කරනවා. සූදුවක් බාටපත් වෙනවා. ඉතින් ඒකත් මතයක්. జాగරණයට විරුද්ධයි. පුදුජනන්සේ සඳහන් ගන්න ඉතාලම අඩු දෙයින් සතුටු වෙලා අද මේ කියන්නේ අල්පේච්ච ජීවිතේ ලද දෙයින් සතුට වෙනවා වගේම මේ හම්බෙච්ච දේ හරියටම වැඩ කර ගන්නවා. ඉම්ප්‍රොවයිසේෂන් ඉම්ප්‍රොම්ටු වැඩ කරන්න දාන බාලදක්ෂයෙක් කරන වැඩ දන්නවනේ මොන දෙයක් හම්බුනත් ඒකෙන් වැඩක් කරගෙන ජීවත් වෙනවා. ඒ මනුස්සයාට පුදුම අවදියක් ඕන. ඒතර නිර්මාණශීලීත්වයක් තියෙනවා. හැබැයි නිර්මාණශීලීත්වය කාමභෝගී නෙවෙයි. වර්තමාන මොහොත අවදි කර ගැනීම සඳහා නිර්මාණශීලීත්වයක් තියෙනවා. දැන් ওই තියෙන ඔය Nobel Prize දෙනේවා, Magsaysay දෙනේවා තන්නේ කර මේ නිකම් මේ කාමෙට. නිසා జాగරියානිකෝ හරි ජොලි වැඩේ ඉගෙන ගත්තා. ඉගෙන ගන්න කියන්නේ ඉතින් කම්මැලි නැති වෙන අපේ අම්මා කියන්නේ මේ බුබ්බඩේ වෙන්න එපා. බත් කෑවනම් වැඩක් කරපන්. නිකන් ඉන්න එපා. නිකන් හිටියයි කියලා කියන්නේ පුස්කම්. ලකාය කම්මල තමයි මේක. ඒ නිසා නිතරම වැඩේ යෙදෙන්න ඕනේ. හැබැයි මේ වැඩ මධ්‍යස්ත නිකන් උදාසීන වැඩ. මාන්නේ වැඩෙන වැඩ නෙමෙයි. අපි සංසන්ද එතකොට සම්මා ආජීව කියන්නේ අන්නේ ඒක නවත්තන්න පුළුවන්කම තියෙන ඒ කියන්නේ අපිට සුඛෝභෝගීතර වෙනකොට පස්සේ ඩෝපමයින් එන්න ගන්නවා. අර කාර්කට වැඩිය මේ කාර්ක. ගමන නෙවෙයි ඕන කරන්නේ. පෙට්‍රල් ගන්න නෙවෙයි ඕන කරන්නේ. ඉතින් ඒක වෙනම පිස්සයි. ඉතින් මේ මිනිස්සු මොන කරන්නේ? මේ මිනිස්සු තියෙන එක විදියක නිකන් මේ ඒකට කියන්නේ මදය කියලා. මදය පමාදයට හේතු වෙන මේ මත්පැන් පානේ වලකින. අරකට මත්පැන තමයි. ඉතින් හැම ඔය ජනමාධ්‍යෙන් කරන්නේ මේවා එක එක මිනිස්සුන් පුරුදු කරනවා. වෛද්‍ය විද්‍යාවෙන් පුරුදු කරනවා. බැංකුවලින් පුරුදු කරනවා. මොස්තර කාර්යෝ අලුත් මෝස්තර හදලා තියෙන්නේ. ඒගොල්ලෝ වැඩිම ඒගොල්ලෝ කියනවා ඒ අලුත් මෝස්තර අලුත් බැංකු ක්‍රම අලුත් ඔය ජනමාධ්‍ය දේවල් අවුරුදු 20කට හිටලා ප්ලෑන් කරලා තියෙනවා. තව අවුරුදු 20 මේ ආපු ගමන් අපිට වෙන උණු උණුවේ අලුත් ෆැෂන් එකක් ඇවිල්ලා. නෑ අර මිනිස්සු කාමයේ බලලා අවුරුදු 20කට කලින් ප්ලෑන් කරලා එක එක නිකුත් කරනවා. එමිස් දන්නවා මිනිස්සයා මේ කොච්චර මාංශල හම්බ කරත් ෆැෂන් එකට ඕන තරම් ගෙවනවා. ඉතින් අනිමිසු කුට්ටිය පිටිම කඩා ගන්නවා. ඉතින් ඒ වගේ නිකන් මේ මේ මාළුවට හැම දෙන්න වගේ කතාව. අර ලද දෙයින් සතුට වෙන මනුස්සයට ඔය කිසියම්ක් ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි දොට තට්ටු කරත් මේ අපි නිෂ්පාදනය තියෙන ගණන් ගන්න අවශ්‍ය නැහැ. අපි පොල් කට්ටෙන් වැඩේ කරගන්න. ඒසොර ගියා ගොරකයෝ මේ එහෙම නැත්තම් මේ මේ වැද්දෝ කිසිම දියුණුවක් නැහැ නේද? හකමන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ බඩුවක් තරන, ලාභෙත් තරන, ඔයගොල්ලෝ යන්නේ කියලා දුන්නට හැම කන්නේ නැහැ. ඒකට මේ జాగරියාන යෝගයට බොහොම සම්බන්ධයි යෝග කියන ආජීවයේ දෙක. අද ලංකාව මේ සම්පූර්ණ පටලවාගෙන තියෙනවා. මේ බටහිර ආර්ථිකයටයි යටිතල පහසුකම් වලටයි ජනමාධ්‍යයටයි ගිහිල්ලා අර මිනිස්සු හදව plan දෙන්නත් ඉසලා කරනවා නම්බුකාර විදියට. අඥානුපේක්ෂාව කියලා කියනවනේ බොහෝ දුරට රාගී ද්වේෂය අඩු කරාමත් එහෙම තත්ත්වයක් කියලා කියනවනේ. එතකොට ඒ ස්වභාවය අපේ තුමු జాగරණීය జాగරණ්‍යාන යෝගයේ කියන එක අදිෂ්ඨාන කරලා කරා කියන්නේ. එහෙම නැත්නම් ඒ සතියෙන් මයින්ඩ්ෆුල්නස් කියන තැන ගත්තොත් එහෙම හරියට සති සම්පජඤ්ඤේ වැඩනකොට මේ මොනවාද නිින්ද ඉන්නේ නැහනේ. එහෙම එකක් මම හිතන්නේ අහලා තියෙන්නේ. ඒකත් එක්ක මේ මෝහය කියන එකේ හරියට සතිය පිහිටන්න සාමාන්‍ය එහෙම එහෙම කොහොම වගේ වෙලා අපි ඒකද ඇත්තටම මේ එකම ක්‍රමයක් නෙවෙයි අපි අපේ තියෙන මානසිකත්වය අපි වැඩ කරලා තියෙන අපි දන්න ක්‍රමේ නමුත් යමකට ළඟා වෙන්න ඊටිපාද හතරක් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා Tamanට අවශ්‍යතාවයට ළඟා වෙන්න පාරවල් හතරක් තියෙනවා ඡන්ද විරිය චිත්ත මීමන්සා ඔය කියන්නේ මීමන්සාව ඡන්දයෙන් කරත හැකි බුද්ධ ධර්ම කරලා තියෙනවා මට ශ්‍රද්ධාව දෙනවා මාත් කරනවා වීර්යයෙන් කරන්න පුළුවන් තටමලා. චිත්තයෙන් කරන්න පුළුවන් හොඳට සිත සමාධිය හරහා. නැත්නම් විමර්ශන වලින් කරන්න පුළුවන් සති සම්පජඤ්ඤය හරහා. ඒ නිසා జాగරියාන යෝගය හෝ එහෙම නැත්නම් මේ සජ්ජිකාංගය හෝ නැත්නම් මොකක් හරි දුතාංගයක් හෝ ළඟා විය හැකි ක්‍රම හතරක් තියෙනවා. ඒ හතරේ කොයි එකක් කැපෙනවා. හැබැයි මේ උගත් සමාජය නැත්නම් ඉගෙන ගත්ත කට්ටිය මීමන්සාව හරහා තමයි ගොඩක් එකට යන්නේ. නමුත් අර සද්දාව හරහා යන කට්ටිය පා ගන්න බෑ. සද්දාව හරහා යන කට්ටිය ඊට තියෙනවා. <clears throat> ඒගොල්ලන්ට තියෙන්නේ <clears throat> අරයට මේකේ කියනවා තමන් ආසාවක් ඇති කර ගන්නවා තනිකර ආසාවක් ඇති කර ගන්නවා මේ සාමාන්‍ය අඟුලි වල කෙනෙකුට වගේ ඉන්න rahat වෙන්න පුළුවන් නම් සෝපාකවයි කරන rahat වෙන්න පුළුවන් නම් <clears throat> මමත් කරනවා වෙන මොකක්වත් නැහැ යාගා ආසාව විතරත් ඒ වගේ జాగරියානි වගේ කියලා එකක් තියෙනවා මට බඩ නිදිමතයි මට හරි මට හරි ආසයි නින්දට නමත් කමන්නේ මම සද්ධාවෙන් මේකට යන්න ඕන කියලා ගියාට පස්සේ එයාට යම් කිසි ප්‍රමාණයක් යන්න පුළුවන්. වීර්යයෙන් යන්න පුළුවන්, චිත්තයෙන් යන්න පුළුවන්, මීමන්සාවෙන් යන්න පුළුවන්. මීමන්සා එක තමයි ගොඩක් ප්‍රඥා ගෝචර. ඒක ප්‍රඥාවන්තයට විතරයි ගෝචර වෙන්නේ. ශ්‍රද්ධාවන්තයට මේ මේ යකෝ මේ බොරුවට තීරි හිතා ගන්න හදනවා ප්‍රින්සිපල් සා මේ ෆෝමියුලා සදා දිනවා මම නිකම්ම යනවා කියලා. හැබැයි හරියට හරියන්න හතරම එකතු වෙන්න ඕන. චද්ද විරිය චිත්ත මේවට හතරම ඇවිල්ලා ගේක කණු හතර වගේ මුළු දුන්න දවසේ තමයි මුළු එක හරියන්නේ. නමුත් වැඩේට බහින්න සල්ලම් වෙන්න කොයි එකත් වගේ එන්නේ ඒකයි බුද්ධජනනාගේ ක්‍රමයේ තියෙන වටිනාකම මේ දේශනා විලාසයට හැටි බණ්ඩ ඕනම දෙයක් කිරීමේ විකල්ප ක්‍රම තියෙනවා. අපි හිතලා තියෙන අපේ ගුරු හාමුදුරුවෝ කියලා දුන්නු අපේ පොතේ ක්‍රමේ හරිනම් හරි. එහෙම නැහැ. උයරට යන්න යන්න තේරෙනවා කොහෙන් ආවත් කාරණාව ඉෂ්ට සිද්ධ වෙනවා නම් එන්න තියෙන පාරවල් ගොඩක් තියෙනවා අපේ අර පටු මානසිකත්වය නිසා පිළිගන්න නැති වුණාට බුදු කෙනෙක් එහෙම මේ සීමිත මනසකින් නෙමෙයි කටයුතු කරන්නේ. හැබැයි අර ඒ සද්ධාව තියෙන එකට සද්ධාවෙන් යන හැටි පාර උඹටම කියලා දෙන්නා වගේ කියලා දෙන්නත් දන්නවා බුදුහාම. වීරිය තියෙන එකනට වීරිය ගැන එකනට උඹටමයි මේ කියන්නේ කියලා කියලා දෙන්නත් දන්න එක හරියටම යාටම කතා කරනවා ඒ කතා කරනවා. නමුත් හතර පැත්තක් තියෙනවා ඒකේ. හොඳයි අපි වෙලාව දැන් මේ සීමාකාරී වේගන එනවා ඒ නිසා අපි නතර වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ නැ චිත්‍ර අපි අමුද මේ ස්කයිප් එකට අපි එහෙනම් මේ කට්ටිය මේ මේ සම්ප්‍රදාන කුල ગાතා නිම කරලා පිටත් කරලා එමු ඊට පස්සේ අපි කම්පියුටරේට බයින්.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 බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය සාදු සාදු එහෙනම් ලයින් එක කට් කරන්න ඈ. Come on, come it up. Super. කවුද මම සෙල්මන්ට එන්නකෝ දැන් අපි රවුටර් එකකින් යන්නේ ඈ නෙවෙයි මේ මේ ඩයලොග් එක වෙන්දට වැඩිය හොඳයි. ඈ ඩයලොග් එකේ ස්ටෙන්ට් එක වෙන්නේ. මේ දෙකම ගව ඩයලොග්. ආයේ කොහොමද කරන්නේ? ඒත් වැඩ කරන්නේ කියලා. කිලින කතා කරලා කිව්වේ එහෙම වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒක වරකට එකයි එක එක ඩොංගල් එකක්. හොඳ එකක්. ඒකේ තියෙනවා මේ මේකේ තියෙන එකක් දෙක එකතු කරනවා ලෝඩ් බැලන්සින් කියලා දානවා. දෙක දාපුවා. ත්‍රිපුටේ වැඩි වෙනවා කියලා කියනවා. ඒක කියලා දෙනවා. කිලෝබයිට් අපි යන්නේ කිලෝබිට්ස් නේ. කිලෝබයිට් 60 70 වගේ නම් වලු. ඒ කියන්නේ 400 500 කිලෝබයිට් කිලෝබිට්ස්. ඒ කියන්නේ සායන්න මේ මේක down to ya video ko launching flower දැන් අපි අන්ෆෝල් කරනවා. පොඩි ස්ටූල් එකක් නේ ප්ලාස්ටික් එකක් නේද? ආයෙක ගන්න. හා. හලෝ ඇහෙනවද? ඇහෙනවද? හලෝ මේ සිග්නල් මදි ගතියක් තියෙනවා මං හිතන්නේ අපි මේ උඩ තමයි රවුටර් එක තියලා තියෙන්නේ පල්ලෙහා ඉඳලා ගන්න හදන්නේ වයර්ලස් දැන් හැබැයි රවුටර් එක තියලා ඩිරෙක්ට් කනෙක්ෂන් එක දෙනවා නම් ඔයිට වැඩි වෙනවා අනිත් එක මේ මේ ඒ රවුටර් එකට පුළුවන් දෙකක් සින්ක්‍රොනයිස් කරන්න chip දෙකක් අපි දැන් වැඩ කරන්නේ එකකින් මේ අපි තාම මේක මේ අපි කියන්නේ sort out කරලා නැහැ අද අද සමාජයට අපි තව ටිකක් improve කරනවා. ඇයිනවද? ඒ වුණාට චිත්තය කටහඬ හොඳට ඇහෙනවා මේක. මේ ආ මේකේ තියලා තියෙනවා ඉන්ටර්නෙට් කනෙක්ෂන් ප්‍රොබ්ලම්. හොඳට ඇහෙනවා. ඉන්ටර්නෙට් කනෙක්ෂන් ප්‍රොබ්ලම් කියලා වැටෙනවා කැප්ෂන් එකක් වරින් වර මෙහෙට. ඒක තමයි මෙහෙන් එහෙට අඩුයි එහෙන් මෙහෙට හොඳට ඇහෙනවා. මේ චිත්‍රයට විනාඩි 10ක් දෙන්න පුළුවන්ද? උඩට ගිහලා දැම්මත් හරිනවා මේක. ඔතන මෙතන දැන් මේ මේ වයර්ස් එහෙම අඩු වෙත් නේද? මෙතන අපිට ඔයා කොහොමදත් හොඳයි. අපේ ඇහෙනවද? දැන් මොකද මේ මේකෙන් ආව ඔටෝමැටිකලි මේ මෙසේජ් එකක් there's a connection they will be sorted out කියලා දැන් ඊට පස්සේ දැන් මේ ආයතනයක් ආව දැන් හොඳ දැනෙන ටිකක් මට තියෙනවා හැබැයි දැන් ඉස්සෙල්ලා තිබුණ නැති විදිහට චිත්‍රය කටහඬ කැඩෙන්න පටන් ගත්තා ඒ වුණාට අපිට මැසේජ් එක වේ ගන්න පුළුවන් ඇහෙනවද හලෝ යෝ ගෝනෝ අපි මං කියන්නේ මේක තියාගෙන උඩට යන්න කියලා. ඊට වයකට මේ දොර ඇරලා දෙන්න අවශ්‍ය පුස්තකාලේ පහ. කොහොමද? කොටිනෝක සෙට් එකේ නෑ මේක. ඉතින් මේ